දැයි ශිළු දෙනාටම තෙරුවන් සරණයි. අපි අදත් දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට නැත්තම් පොදු කමඨාන් සුද්ධ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඉංග්‍රීසි ප්‍රශ්න වලට අපි අවස්ථාව දෙමු මුලින්. Sat sat sat. Venerable Bante, Dhamma friends, um, I have received um, nine questions related to meditation practice. one poem and one appreciation from yesterday, and uh, one announcement and five questions, all related to meditation practice, uh, and one request from you, Bante, uh, from, from today. I shall um, make the announcement at the end of the question and answer session um, to um, uh, start I seek your permission to um, read it out to the audience uh, from the yesterday's questions. Yes. First question Venerable Sir, my meditation object is in and out breath. Number one, I am able to watch the beginning and end of the in, in breath. I can also see the gap between the in breath and the out breath. I am able to see the beginning of the out breath, the end of the out breath and the gap between the out breath and the in breath. I am able to see the characteristics of the in breath and the out breath as per your instructions in the past. Once the in breath and out breath go smoothly, I let go on its own without looking at its characteristics as advised by you. Number two, the breath gets lighter and the in breath and the out breath merges. The body gets lighter and preeti stroke sukha develops. Number three, after the above, I go into a deep concentration and go into a very comfortable place where I can sit for a long time. Question one What is this place? Should I continue in this place? Today, that was yesterday, before I got to this very peaceful place, I felt currents going through my body. Question number two Can you interpret this for me? Number three, during this process, I can still hear sounds, though it does not bother me. Does this mean that I am still in, within quotes, Rupa world? Do all the sounds vanish when we go into the Arupa world or experience jhana? So whenever you are met up with this kind of a new situation, always see whether your tension is released and the frustration is released. That means you are on the correct path. So you are the one, as the meditation progresses, the frustration and tension reduces. And your closeness to the object increases. They are reciprocal each other. Whenever it happens, don't try to recognize this stage, this episode. That means again you are giving a reasoning mind or rational mind a chance, you will devastate your whole peace of mind. Just let it happen. Don't cross-question. Cross-question if you have any tension developing, any frustration developing, otherwise let it happen. Yes. Question number two. Guru Swamin Vahansa. Guru Swamin. It says Guru here. G U R U. <laughs> never mind, never mind. I think it was purposely written as Guru. Or oh, maybe you are purposely telling like that. <laughs> Many years ago, I was able to get into a total quiet state where I could not feel my body, was not aware of surroundings. I attended a retreat conducted by you a few years ago, and I spoke to you of this. You asked me whether I want to get to Arupa Jhana and come back or get out of samsara. My answer was to get out of samsara. It took me a long time to get out of that state, and now I get into quietness after a knowingness of breathing for a few minutes. The difference now is I am aware of sounds outside and thoughts go passing by like cars. I am aware of the contents of thought most times but not bothered. Then, after some time, the number of thoughts are less, and I do not know the contents, and I am in that darkness, and maybe after a while, within brackets 15 to 30 minutes, a strong thought uh, comes, within quotes, what next? Then I get back into square one. What should be done? With metta and blessings of the triple gem. So, just like the last answer, I told that whenever something happened, after a while, mind started inquiring. Mind start to see the boundaries. Mind wanted to get delimited, this is what and this is what. So that means the end of the entertainment of the episode. But that itself is not a mistake. That's the way mind is establishing the knowledge, fixing the knowledge. But don't do it. When it's happening, never mind. Mind always wanted to have a particular label, particular name, particular shape. So therefore it is rationally come and try to fix it. But the fixing means permanent notion, that means dead. Impermanent notion is the dynamism. Everything is changing. Don't wait to put a label. Let the things to evolve. The mind is never happy. Whenever the right, right mind is going for system and everything is free, left-hand side of the mind always put a label, delimitation, episodes, everything. So see, this is the way mind is establishing something that is called in the warfare, so when you go to the new frontier, there's an operation called establishment of power. Uh, Before going to the new areas, this is the way war is happening. Whenever you conquer new area, there's a search and there's operation called establishment of power. So this is the way mind is happening. But don't try to do it, then your rational knowledge will overcome your practice. So these two aspects, the making the iron good and then galvanizing the same. Whenever you made it, you have to galvanize it, otherwise rusting happened. So this is the way knowledge is going on. Continue to let it happen, but don't get involved consciously or with the rational mind. Understand this is the way it is happening. This is the way the progress is happening. difficult because that uh, you, you are with the mixed mind. You are with unenlightened mind. So whatever you are going to do, are you qualified to make such a decision? So therefore you have to understand I get a choice whether to go to Arupa Jnana or Sansara. But whatever may be, better than the last state you were. Kama Loka, Rupa Loka. Am I correct? That's okay. But of course, if, it, if you get a chance, you will say, please wait, I have to tell my husband and come, so next day you will go. I, I, I want uh, that is the way you are telling, but actually when it is chance given, that is says Bhante, not in a rush. So you have to go back home and settle the house and come back. No, Bhante. so therefore, if it is so, let the mind to change the mindset. It is a kind of evolution. But the fear, Bante, is being in that arupa dhyana, uh, from what I understood, is that I will someday, depending on my karma, come back. Yeah. And that's not going to get me out of samsara. So but how should I work towards getting out of samsara? You have to understand, kamaloka, you have an alternative as rupa loka. When you are at the kamaloka, rupaloka is better. When you are the the loka, you have the alternative arupaloka, that's better. Less friction. But there's a trap. Kamaloka trap is there, loka trap is there, loka trap is there. As far as you know there's a good and the bad, disadvantages, the advantages of the, your state, you are safe. But if you unwantedly or without knowing, if you get attached, only the danger can happen. How do I jump off the diving board because of that subconscious belief? as far as you are there, you can't jump. That's why yesterday talk it says you have to do it again and again as if it is happening something like. As far as I am going to do, that means your foolishness project. Am Never I better happened. than what I was, Pante? Because in the previous, because I went to a retreat and came to you, where I could not feel my body, could not feel anything. But now it's the other way, where I'm feeling the body and I can sense the thoughts. So which is the... Which one is the better one? Correct. I am asking from you which one you feel less tensed? Which one you feel uh, much relaxed? Both of them. Because so if it is both or same... I like to go to the Vidarshana side. No, no, now you are putting another third variable. I am asking feeling the body and not feeling the body. Which one you appreciate? Feeling the body. So that means you are happiness is the Rupa Loka. You hate Arupa Loka. So as far as such discrimination is there, progress will never happen. Don't discriminate it. Understand my mind. Without my involvement, it likes Rupa, but it do not like that unconscious Arupa Loka. This is my mind. How do I change it? No, you have no choice. This is the way it happens. So the day you understand, my mind is such. So then the mind going to start. Don't try to change it appreciate my mind is naturally happy with the Rupa. In your experience, Bhante, where do you think I am, Samatha Vipassana? The, the, both of them are Vipassana. Both of them are Vipassana. Through Samatha also it can happen. So as far as you try to change it, you will never get changed. Just because I, I. The ego I. Ego. So uh, how can I remove that? To understand that our mind is taking a project which is not assigned to the mind. Mind, that's called vested interest. Vested interest is the worst element in human life. Don't take vested interest upon me or others. It is it's mercenary. So just take this as nothing. No, understand, this is the mind. As far as we are mm, believing the mind, mind has its own agenda. It is never the Nibbana. So uh, you have to understand, I am not fertilizing, I am not asking, unasked for. It is measuring. So you see, that seeing is the most worst thing for the mind to plan. Because you know the plan. Don't try to adjust it. Then mind become agitated, war declared. You just see, I am such. And when we are in the other meditation, sometimes others may tell, I like not feeling the body rather than the feeling the body. So two people, and both of them do not know how that comes. That is our intrinsic nature. I was an expert at not feeling the body many years ago. But I, I, I was an expert at not feeling the body, not feeling anything. But the fear of getting back into samsara, it took me years to get out of that framework and get back into body. Hence the confusion. So that means you have given wrong instructions to mind. So mind came back to another camp. So which camp is better, Bhante, for me? I don't know. I am asking you, it doesn't matter what I like. It is up to you. This is the way it is being programmed. This is karma, this is rupa, this is arupa. Whatever may be, the trap is there. Arupa, less friction. Karma, much of friction. But will get me out of samsara, the karma one, isn't From it? From any point you can jump. But you have to understand your, the, how to call the runway from where you are going to take off. Well, don't hate this or oh, this or oh, that. First understand who am I, what am I. We never understand if you are going to plan another thing, that means you have to wait for another samsara. First and foremost, map the thing, who am I? And let the mind do work accordingly. Through Nisargadatta, I know that I have, you know, I have done, I am that, and there's nothing. So all the information must lead to less of tension, less of the frustration. But if it is leading to frustration and tension, that your knowledge is the culprit. So therefore, continue with, without judgmenting, without mind of kind of a uh, getting involved. You keep the things to happen as much as possible. You become a neutral observer. You become a distance observer, not a judge. I know you are not much happy. Never mind. We are going to the next question. Question number three. Feel exhausted in the last two and a half days. Went straight to sitting meditation without much walking before. Started with no motivation, just for a task to sit. Being carried away by thoughts for some time before I even noticed them. Mind was dull. Realizing the unawareness, I started trying to find the breath, couldn't. The body was relaxed and breath was subtle. I shifted my attention to the body sensations, which were changing over time. One time I felt the cap on the head, another time, upper body being stretched up, another time being pushed down. One time came a chilly feeling through the whole body. Then pain started. I focused on the pain. So it started from one leg, intensify and resonate with the other leg. It repeated several times until the end. My body became tense and energized, which motivated me to keep sitting over 100 minutes for the 60 minute session. The body was fully relaxed towards the end, the mind wasn't, full of thoughts with mixed feelings, within brackets, ego and joy. Your Venerable Bhante, my thoughts seemed to accumulated during the retreat, which broke the once already established peacefulness. Can you please explain why this would happen and how to deal with the thoughts more effectively? Many thanks. So whenever thoughts happen, if you have no desire for thoughts, if you have no any planning for thoughts, you can understand. Now you are looking at the thoughts without liking, without desire, that means thoughts won't get a ground. Earlier you'd have thought it may be with the desire and with the liking, so thought is having the ground and developing. So therefore, whenever something happens, you feel uh, tasteless, you feel something boredom, boring, that means vipassana is working. And you, do, you are not happy. Because your mind, you need frills and thrills. When the frills and thrills are there, the sansara is there. So this is the way against the grain. So how to facilitate this kind of a situation? So you must have the appreciation. Otherwise, you will be completely considered this is a wastage of time, two and a half days I am leading to more and more boring. That means you are away from the tanha. So if you wish to break it, go back to tanha, go back to sansara. So you have option. Fourth question My meditation experiences, sitting. Dear Most Venerable Bhante, the first part of this experience is an appreciation note. Your English Dhamma talks have been extremely beneficial in my first residential meditation retreat. It seemed like you were talking directly to me, and every day of this retreat has been an immense gain. Now to my experiences. The first I first observe the rising and falling of the abdomen as it is the most gross. I can also feel each of my individual cells breathing as I breathe. Then I move to my primary object, the breath. Lately, I have had trouble focusing on the breath, but your Dhamma talks advised me this was because of my desire for non existence. I now have no desire and I just watch the breath. I have also realized that I used to breathe artificially and not naturally. Now I breathe naturally, and because of this, it takes a lot of time for my breath to fade away. Once the breath eventually fades away, I observe it. However, I do not know what to do next. Please advise me on what to do next with metta. May you be blessed by the noble triple gem and try to continue the mindfulness without the breath. Can you maintain as if it is with the breath? Then your mindfulness is steady, steadfast, continuous. If you feel mindfulness is weakening as the breath weakening, that means mindfulness is not steadfast, mindfulness is not developed. So they have that in your mind, just try to maintain the mindfulness even without the breath. That will be the next, next task. Fifth question. My meditation experiences. Dear Most Venerable Bhante, in your English Dhamma talks, you mentioned the 10 distractions, within brackets achievements, that you could achieve and become overconfident about. Throughout my life, I have experienced all 10 of them. These are the two that I have experienced in, the res- in this residential retreat. Number one, sitting. I was just observing my primary object, the breath, and a bright light appeared. In fact, it was the brightest I had ever seen. Then a door appeared. I was still observing the primary object, not getting carried away. However, every time I took a breath that was in the present moment, I would take a step closer to the door. Once I entered the door, there were few more doors. I was still focusing on my primary object. Finally, I came to a huge golden gate that opened in my presence. I was still aware of my breath. Once I entered this gate, a huge throbbing pain appeared on my arm and a pinching pain arose on my head. I underestimated this experience and it never happened again. Number two, after a very successful sitting session, I got an immense predictability skill. I could see visions in my head that came true and I could predict what was going to happen. In fact, I could even predict the exact second something would happen. So far, I haven't got a single prediction incorrect. I can't lie, I was quite proud of this achievement and I still acquire this skill. In your English Dhamma talk, you recommend that we should tell our teacher this and ask them how to get rid of it. So, how do I get rid of it? With metta. May you be blessed by the Noble Triple Gem. So still with that uh, the endowment, the achievement, that ability, simply and uh, honestly and innocently, if you still be in the present, that is the way you have to uh, advance. You have predictability, but don't let the mind to uh, taken for ride for the future. Having this ability, be present, be innocent, still you are advancing. Sixth question. Dearest Venerable Bhante, I was walking on exposed aggregate concrete. I was feeling multiples of raised rocks under my feet. I can walk like this for a long time. I become so content with this act of walking. I feel like I'm the only one on this earth. I kind of like this feeling. I have been practicing mindfulness for over four years now. You mentioned as the practice grows, one become more and more innocent. Till a bit more than a year ago, I was becoming innocent by the day. It took a lot of effort to disturb my peace or make me angry. But this year, I am far from being innocent. As and when a thing that I didn't like arises, I'm quick to react. I say things that would hurt someone's feelings without thinking twice. But whatever comes from my mouth is the sheer truth as far as I understand. Don't have a regret of what I said as it was the truth. If something is said against what I believe is correct, I'm quick to react to correct it. If something is said that hinder my personality, the same story. Sometimes I actually get very angry. My dear bande, I don't have a problem with this behavior because the time I was too innocent and apologizing for someone else's faults, or when I knew I was correct. Now I feel I was kind of acting in a play then. Right now, I depict is true. I depict his true self. However, Bante, I don't like the fact it's hurting someone else's feelings with my words or actions. This behavior threatens close relationships. Hence, I seek some advice to manage this situation. May the bliss of Triple Gem be with you. When you are advancing, again you will reach another episode of innocence. Completely you are happy with people, don't disturb. Again, when you are advancing, advancing, again you will come to a very arrogant, directly to the point, and again back to the innocence. Likewise, so much of rounds you have to go going there. But lucky enough, you have now bookkeeping. You know what is happening. So don't think this, this is the end episode. a lot of episodes. Innocence, arrogance. Innocence, arrogance. So you have to cater for both while you are dancing. Seventh question. Venerable Bande, in walking meditation, I try to pay attention to the feeling as the soles of the feet as they hit the ground. But I cannot maintain this attention as I am troubled by non stop thinking. I started using a mantra, me- mentally saying metta, each time my foot hit the ground, and this help, helps to stop my thinking and pay more continuous attention to the feeling at the soles of the feet while walking. Is this a good method to maintain mindfulness of walking? May the triple gem bless you. Yes, these kind of small tactics you have to understand. Just to maintain, just to give the direct touch, the priority, the touch of the ground, and the thinking little bit of replaced by metta. That kind of tactics you may use as far as the thinking appear in a uh, irritating manner. So you are the one to see how much this kind of a mantra or this kind of a uh, bringing metta is helpful. So you have to use it for the utility value, not the sake of metta, just to get rid of thinking. Eighth question. My meditation object is the breath. I look at this look at the in and out breath as per your instructions. During my activities at home and during the retreat from this morning, I experience waves of samadhi while doing normal activities. Sometimes at home, I close my eyes for a short time, feel as if I have been meditating long periods when it is only a few minutes. I feel extremely peaceful and happy during this period. Question How can I put these feelings of samadhi to improve my path to peace? Path, samadhi and peace to improve my path to living the Dhamma. Or is this something that comes and goes and I don't need to do anything about it? So whenever the peace and samadhi is available, you can expect in next moment or next event, no peace, no samadhi. Be prepared. Again another event may happen, full of peace, full of samadhi. At that time, be ready to the no samadhi episode, no peace episode. Because when there is no samadhi, no episode, you can't prepare yourself. This is the time, next time again it can go. But it is not for the um, permanent damage. So episodes are changing. So you must be ready to give to the opposite. And again you have to understand, again you have to come back to the same. Likewise, in number of rounds, it is going upward. Ninth question. Most Venerable Bhante, this question is in relation to one of your Dhamma Desanas, but trying to reconcile some points with my meditation practice. You mentioned Balava Udayabhyayana, where one sees rapid arising and passing of phenomena. To date, I have experienced this state on four or five occasions over the past few years, the strongest during this retreat. These, within quotes, visions do not last long, but the effect it produces are tremendous the dispassion, within brackets viraga, that the last vision created is still lingering in my mind eight days on. Question 1. Will one see longer lasting, within quotes, visions as the meditation practice advances? Question number 2. As the memory of this, within quotes, vision is still vivid, can the memory, within bracket shadow, help to promote the dispassionate feeling and the feeling of need for release. May the power of the Triple Gem be with you and protect you always. So what happens is this uh, quick vision will be more frequent and then each time it is lingering little bit. So likewise you feel cracks here and there. And the memory is allowing you to be prepared for the next moment. Because you know now the potential, so likewise, they are ultimately integrating each other. For the moment, you can do little facilitating. Expect this kind of uh, episodes to happen more frequently. And once it happens, you have to facilitate it to linger in, continue to little bit long. And the memory will help you to be prepared for this kind of situation. So this is the way all the three I call rejuvenation you become like a child. That's end of questions in English from yesterday. There's a poem. Yes. Uh, in appreciation to Bante, from the depth of my heart, this gratitude comes to you for the pains and pleasure you always did take to take us on this journey to end suffering this birth your efforts and the hilarious manner in teaching us this Dharma will keep echoing in our minds until our practice becomes perfect. I have no words to express, sir, how fortunate and blessed we are in this life to have an enlightened teacher like you are, Bante. Bante, may you attain nirvana this birth itself. Wishing you good health, long life, and happiness blessings of the Noble Triple Gem. I also take this opportunity to thank Strokpin Siduweva, Kalyana Mitra Amaranath and his entire team organizing this uh, tedious task over months to such perfection. May you all attain nirvana in this life. Teruvan Saranai. So this is called you are putting your hero top of a pedestal and start whitewashing. So this is throughout in our schooling we have been taught. But there, no one is teaching you how to be a hero. More you put your hero up there, you become so inferior. Don't do it. Don't do it. I mean, sometimes appreciation happens. Never mind. But putting a hero on the top of the pedestal and whitewashing, won't make any service. So try to try to be a hero. And that is the best way to thank Buddha, thank Dhammajiva Hansuru and everything. So I am not uh, criticizing. I, I, I, feel like talking like that, so we are going to the next one. Can I make a comment about it? Yeah. I think it echoes all our thoughts and feelings. So you all fools. The last one from yesterday. This is an appreciation. Pinwat Swamin and all. Firstly, I would like to take this opportunity to convey my utmost gratitude to Swamin Vahansa and all organizers for their outstanding service and efforts put into this retreat. This is my first retreat here and it has been a life-changing experience. Last 10 days has tested my discipline, patience and most of all effort, within brackets, virya. I have understood with these next to you, anything is, I have understood with these next to you, anything is possible. May you all be well and happy. May you never doubt the Dhamma of the awakened one. May you have continuous discipline, patience, and effort to put an end to this dukkha sansara cycle in this life itself. Teruvan Saranai. Sadhu, sadhu, sadhu. So we are going to this, today's question. English questions? Yes, yes. Quickly. Five questions. First question from today. Venerable Sir, my meditation object is the breath. I followed your instructions regarding the in breath and out breath. After about two hours of meditation, I went into a very equanimous place, which was very peaceful and beautiful. I could have stayed longer. I, won- I wonder what this place is. Please advise. Thank you, with metta. So if it is appreciable one, try to be the, there and there, again and again, then you will understand by yourself rather than someone interpreting and labeling it. Second question Venerable Bhante, please tell me how to overcome sleepiness when listening to Bana, real or from the internet. I know it is Maria and still sleep overcomes. At the end, I am full of remorse, get guilty, and get angry at myself. I know I have had enough sleep. Please give suggestions with metta. So while listening, stand up. Listen standing. It will never happen. Don't try to lean down and sit down, then only the sleepiness comes in. So you are first inviting sleepiness, then listening Dhamma. Listening Dhamma in one-legged, raise one leg and just listen. Simple. If you really, really like to listen. Third, third question. Your Venerable Sir, can you please use an example to show how to see things through the breath? Your instructions have been greatly appreciated. So it has been, up, of course, taken time, many times. So when the pain is available, see whether breath is available. And still, if you can see the breath while pain is there, that is what I mean, still you can see the pain see-through. Fourth question Venerable Sir, I would like to understand my experience at sitting meditation this morning. During previous meditations, I have I became anxious when breath disappeared. So this time I decided to look closer to see it. I can even feel and feel and soft softer breath. This only helped a little. Next time I let my mind relax, within brackets, galalla. Mind became very relaxed. I could hear outside noises and also sound of silence. Thoughts come and went, came and went. There were no emotions though. I could feel my breath once in a while, but it did not bother me. If I thought about the body, I could feel it. I did not feel like I was in space. Wherever I was, it was very comfortable. My mind was so relaxed, I was wondering if I was half asleep. When I tried to arouse my mind, there was a sudden gush of joy, but my will, within brackets vijnana, I think, started comparing and my mind started looking for things. So I stopped trying to arouse my mind. I felt my re- very relaxed and s- s- sat the one hour very p- peacefully. Questions number one Am I in the correct path? Number two Should I be alert or is it more calm? So, if you can go to the still deeper and deeper, deeper levels, you are on the correct path. But each time when you go deeper level, the rational mind come and rationalizes, never mind, don't criticize it, this is part and partial, but don't do it. Just let it happen. So when you are continuing, you can understand the to facilitate this kind of a progress, you list the mind to go to the observation of the disappearing phenomena, the lingering phenomena, the tapering of phenomena. It's a completely new art to our life each and every time it goes, the rational mind come and cause question. Never mind. Just sympathize and continue. And it is very slow process, but day by day you are going to very subtle layers of the mind. Fifth question. Venerable Bhante, you often say that as a mindfulness practitioner, we have to be very diligent and vigilant or have to have a lot of virya to proceed in this path to liberation. However, in this retreat, something that echoed from you was to just be, do nothing, but be mindful in the present moment. And once you gain that momentum, it is not within quotes doing, it is something that within quotes happens, and we just have to be aware of it. Bante, please give, forgive me if I have misunderstood and help me clarify. My question is is it correct that we have to put constant effort and be diligent to be mindful at the beginning until we reach to the point where it happens effortlessly with metta? So this is the, the early question also had the latter part. This is the one it's asking when the mind become calm, should I be alert or should I let, just let go? it's a combination. At the beginning, full of effort, just like the Saturn V rocket, just to go out of the gravity. And then the second part, it is traveling through the space, little bit of effort. But when it is landed, no effort. It's just happening. So this is very difficult to understand. Some people from right from the beginning to the end, they become effortful. Ultimately, everything becomes sour in taste. Some people right from the beginning, they think let goism and nothing doing. They will never start. So this is like the first gear, second gear, third gear, top gear like. When to change the gear, both of them asking the same question. So you are on the way, practice it. One day you will learn, that day you will feel like not to share with others, very difficult. Very difficult to tell someone. Because our mind is very lenient. We do not know how to matrix-like development. So it, everyone is asking how to write it on a blackboard with the chalk as a line. It is not happening that. It's happening only through the trial and error. As far as you are on the way, nothing to worry. Just keep on practice. That concludes the questions in English for today, but there is one request. Venerable Bhante, as we all know, you are a true example of Buddha, Dhamma and Sangha an ardent senior mindfulness practitioner and a teacher to many around the world who helps to understand the simple way of living and the guide and the guide guides us to the one and only way to liberation. Bante, I have a sincere request to you and I hope I I hope number 1 this will be much beneficial to all your students as well as other human beings. My request is to kindly share your experiences you gained over the years and the practices you do to be a good mindfulness practitioner and a healthy human being. You often say prevention is better than cure, and according to my understanding, you are a big believer in natural remedies and preventive actions. So, Bante, I really hope you will consider this request I am eagerly waiting to read it and apply it to my life whenever possible. May you have all good strength and help to share this message of Buddha to many around the world. May you attain Nibbana in this very life. Teruvan Saranai. The person may attain Satipasala. Everything is there in Satipasala. You are little too old. Never mind, we have already started. It is happening. You are sleeping. You don't know. So please die yourself, come in the next life. Come in the next life as Atipatala, definitely by that time it will be flourishing more than that. So therefore don't worry, it is underway. So we are now going to the Singhala. That concludes the questions in English. Thank you, thank you, thank you. තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්ස අද දවසට කමඨහන් වාර්තා 17ක් ලැබිලා තියෙනවා ඉන් දෙකක් ඊයේ ඉල්ලීම සහ කවිය අදට භාවනා සම්බන්ධව වාර්තා 9යි ධර්මදේශනාව හා සම්බන්ධව 5යි කවියයි සංවිධායක මණ්ඩලයේ දැන්වීමකුයි තියෙනවා මේ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි හොඳයි මුලින්ම ප්‍රශ්න නේද හමුදුනේ. එහෙනම්. තේරුවන් සරණ. ගෑනුන්ගේ වෙන මොනව බලාපොරොත්තු වෙන්නද? තේරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව නාසිකාග්‍රය අරමුණු කොට ආරම්භ කරන භාවනාවේදී ටික වේලාවකින් ආනාපානය නොපෙනියයි. ඉන්පසු මාහට ඊතා තදින් දත් හා යටි හකුවල තද ගතිය දැනේ. මෙය මෙනෙහි නොකර මගහැරීමට ඊතා පහසුයි. මේ මෙනෙහි කරගෙන යන විට දත්වල තද ගතියේ වෙනස්කම් දැනේ. ඉන්පසු දත් අතර පරතරය දැනි දත් සංවේදී වේ. ඉන්පසුව ඒ අසල ද්‍රව ගතියක් දැනේ. මෙය මෙනෙහි කරමින් සිටන විට කාලයේ ඉක්ම ගියේ. මගේ පැනයවන්නේ මේ පිළිබඳව මෙනෙහි කිරීම සුදුසුද? මෙය යන මාර්ගයෙන් පිටතට පැනීමක්ද? පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙන දෙයක් නම් සිද්ධිය වළක්වන්න එපා. මෙනෙහි කිරීමෙන් තොරව බලන්න. ඒකට මෙනෙහි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපිත් එක භාවනා කරා එක ස්වාමීන් වහන්සේ නමක් ඒ ශානසේ පැය පහක් ඉඳගෙන ඉන්නවා. ඉඳගෙල්ල බලනකොට දතට තියලා දිව තද කරගෙන කොච්චරලා ඉන්නවද කියනවනම් කට ඇරියට පස්සේ දිව වටේට දතේ දත් සෙට් එකේ ආඩේ හිටලා තියෙනවා. තද කරගෙන භාවනා කරලා. දිව තද කරලා දිව හැඩ වෙලා දත් කුට්ට මේ හැටියට. ඉතින් ඒ වගේ මෙනෙහි කරන්න යන්න බා මෙනෙහි කරොත් වෙන තව තව මේක එනර්ජයිස් වෙනවා. නිකන් බලන්නේ. ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාව රිට්‍රීට් එක පටන් ගන්නවාට වඩා දියුණුවක් ඇති බව සිතවිලි අඩුවීමෙන් අවබෝධ වේ. එන සිතවිලි කක්කා බාස්කට් එකට දැමීම ඊතා උනන්දුෙන් වෙයි. විවිධ ස්පර්ශ ඇති සක්මන තෝරා ගැනීමද සිත එකඟ වීමට උදව් වූයේ යයි සිතමි. මුලදී ළඟින් යන්නේ කවුදයි බැලීමට සිත්විය. දැන් එය ගාලක් ලෑය. ජීවිතයේ පළමු වරට මෙතරම් සක්මන් සක්මනක් කළෙමි. වරහන් තුල මේ මාගේ දෙවෙනි රිට්‍රීට් එකයි. first one 2014. පාරයන්කය. ආනාපාන සතිය ඔබ ආනාපාන සතිය. ඔබ වහන්සේ කිව් පරිදි පොසිෂන් එක හොඳට හදා ගැනීමේ වැදගත්කම අවබෝධ කළෙමි. හුස්ම රැල්ල නැවතී යන විට මට දැනෙනුයේ මා අවකාශයක හෝ විශාල ජලයක කෝණාකාරව භ්‍රමණය වන භ්‍රමණය වන බවයි. වරහන් තුල ටේල් බෝන් එකෙන් ඉහළ පමණයි. එකවරම තත්පර කටුව ක්‍රමයෙන් නවතින ලෙසට මාගේ භ්‍රමණය නවති. එවිටම මා ඉන්නේ නැවත මූල කර්මස්ථානයේ. මා එතනට ආ හැටි මතක නැත. භාවනා දෙකෙහිදීම මා අවබෝධ කරගත්තේ පංච නීවරණ වලින් මාගේ දැන් ප්‍රකට වන්නේ උද්දච්ච කුක්කුච්ච ක්ලේශය බවයි. වරහන් තුල මුලදී දැනුනේ තීන මිද්දයයි. එයට යම් ලෙසකින් සුළු මානයක් එකතු වී ඇති බව සමහර විට දැනේ. මායම ක්ලේශය හඳුනා ගතිමි. පරයන්කේදී දායකින් යෝගට් කඩනා හඬ මුළු මට මුලින් සිතුනේ අද යෝගට් තියෙයි කියයි. දැන් එය මට හොඳ කමටහනක් වී ඇත. ඒ අයද සුවපත් වේවා. ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. වැරදි ඇතොත් නිවැරදි කර දෙනමින් ඉල්ලා සිටිමි. දැන් මෙහෙම යනකොට අපි අපි වෙන වැඩ ඔක්කොම බුක් කීපින් යනවා. පොත් ලැබීමක් වෙනවා. හැබැයි එකක්වත් විනිශ්චය කරන්න එපා. ওই ජවනික ඔක්කොම එකින් එකට එකින් එකට මාරු වෙනවා. එතකොට පේන්න පටන් ගන්නවා මේ අද දැකපු එකේ හෙට දකින්න දෙත් එක හරිම චපලයි. හෙට දකින්න එක අනිත් දකින්න දෙත් එක චපලයි. එකක්වත් මනින්න යන්න එපා. එහෙම ඉඩ දුන්න නැත්නම් පරිණාමයක් වෙන්නේ නැහැ. අපි නිකන් රාමකරුම් පිටිසුතුන් වගේ ඉඳීවි. නිසා කරන දේ වෙන්න අරින්න ඒකෙන් චෝදනා කරන්න එපා. එතකොට කවදා හරි තේ තව කවුරුත් කරන දේ චෝදනා කිරීමත් ඒ වගේම කක්කා. අපිට අවශ්‍ය නැහැ. කවුරු රැහුවොත් විවේචනය කරන්න. එහෙම නැත්තම් කරන්න එපා. මොකද Taman තුලම මේ දෙපැත්තම තියෙන බව තේරුම් ගත්තට පස්සේ පිරිච්ච ගතියක් තේරෙනවා. මයි තුල තමයි තියෙන්නේ කාමච්ඡන්දේ මයි තුල තමයි තියෙන්නේ උද්දච්ච කුච්ච මයි තුල තමයි තියෙන්නේ ඉදිමත මොකද්ද ප්‍රශ්නේ දන්නේ කොහොඳයි ඒක තමයි අපි දිනුන කියන්නේ ගරු ස්වාමීන් වහන්ස ආශ්වාස ප්‍රශ්වාස ගෙවි ගොස් සම්මතයට මාරු වන අවස්ථාවේ සතිය පැවැත්විය යුත්තේ කෙසේදයි අනුකම්පාවෙන් නැවත පැහැදිලි කර දෙනුවෙන් ඉල්ලා සිටිමි ඔබට තෙරුවන් සරණයි සම්මතයට කියලා තියෙන්නේ මේ සන්නහස සම්මතට. ඒක නිසා ඒක ඒ කරලම තීරුම් අරගන්න ඕනේ. එහෙම නැතුව කිව්වොත් ඒක කරන්න හදනවා. ඒ නිසා භාවනා කරන්න දිගටම මාරු වෙන්න ඇරලා විච්ච හැටි කියනවනම් ඔන්න හිතා ගන්න පුළුවන් හරි වැරදි කියලා දෙන්න. එහෙම වෙලා නැත්තම් තාම දිගට කරන්න සම්මතයට මාරු වීම නෙවෙයි පෙරෙන්නේ සන්තතියට මාරු වීම වෙන්න පුළුවන්. නැත්තම් කියවන එක නම් වරද්දලා දන්නෙත් නැහැ. ආය එයත් සම්මත කරන එක. දේරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. පාරයන්ක භාවනාවේ මුළු කර්ම මූල කර්මස්ථානය ආශ්වාස ප්‍රශ්වාසයයි. මාගේ පළමු වාර්තාව වූයේ තෙවන දින අවසන් පරයන්කය අතරතුර කීප කීප වරක් ඇඟ සීතල වී හිරිවැටීමය. අනතුරුව පරයන්කය අවසානයේ පැත්තට පෙරදී වැටීමය. තෙවන දින සිට අද උදයේ පරයන්කය අතරතුර අත්දැකීම් කීපයක් පහත පරිදි වේ. පළවෙනි එක රැස් විහිදෙනවා වැනි යමක් ශරීරයෙන් පිටවිය. අනතුරුව හිසෙන් සරුංගල් රැලි වැනි යමක් ගැලවී යාම. දෙවෙනි එක මුළු ශරීරයේම කැරකීම. නමුත් හිස එහි නොමැති බවක් දැනීම. තුන ඇඟෙන් බුබුලු වැනි දෙයක් හෝ පෙන දැමීමක් ඇති වී ශරීරයෙන් පිට වී යෑම. හතර නළල මැදින් ටෙනිස් බෝලයක් වැනි යමක් මතුවී ඔළුවේ සෑම තැනම වේදනාවක් ඇති කරමින් ගමන් කිරීම. පරයන්කය අවසානයේ සුළු හිසේ කැක්කුමක් හා බර ගතිය පැවතීම. මෙම සියලු අත්දැකීම් උපේක්ෂාවෙන් බිඳ දරා ගතිමි. ඔබ වහන්සේට මෙම භවයේදීම නිර්වාණය ළඟා කර ගැනීමට හේතු ආසනා වේවා. අපේ මොලයයි අපේ භාෂාවයි වැඩ කරන්නේ රූපාකාර මත. එක එක දේවල් අපි කතා කරන්නේ රූපක මාර්ගයෙන්. ඉතින් ඒ නිසා අන්තිමට රූපකේ විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒක නිසා මේව එක එක එක එක විදිහට යන ගම එකම දේ වෙනවා. අපි ඒව ඉදිරිපත් කරන රූපක වෙනස් වෙනවා. ඒ නිසා හැම එකකටම වෙන්න අරින්න තොරතුරු ඔලිය තැම්පත් වෙන්නේ ඩිකෝඩ් වෙලා. ආපහුට රීකෝඩ් කරන්නේ රූපක මාර්ගය. මේක බුදුචානන් සඳහන් කරන්නේ සංඥා ලෝකය කියලා. ඒ නිසා අපි ඉන්නේ හීන ලෝකෙක. අපි ඉන්නේ මිරිඟුවක. ඉතින් අපි එකිනෙකාට කතා කරන්නේත් ඒ සංඥා මාර්ගයෙන් තමයි. ඉතින් මේ හොඳ මේ නිදර්ශන දැක්වීම, සංඥා දැක්වීම, රූපක දැක්වීම මේ විදිහට ගියාම අපිට භාවනා කරන එක ඇත්තට මහා ලොකු අමාරු දෙයක් නෙවෙයි. අපිට තියෙන දේ දන්න රූපකයක් මාර්ගෙන් හෙලි කරන්න. හෙලි කරනකොට කරනකොට ඉස්සරහට යන්න පටන් ගන්නවා. එතකොට ඒකේ තියෙන ওই තියෙන මේ ආතතිගත தત્වේ මේක මගේ මේක මම කියන ගතිය නැතුව නිකන් චිත්‍රපටියක් බලා ඉන්නා වගේ බලන්නත් පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක කියන්න පුළුවන් ශක්තියක්. හොඳට පැහැදිලිව කියත හැකි මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. ඒ කියමන සහ බලා හිටීම හරහා සිද්ධියක් එක තමයි පොඩ්ඩක් දුරස් වෙන්න පටන් ගන්නවා. ඒක මම මාගේ කියාගන්න. ඒ නිසා මේක හොඳ විද්‍යහක හෙලිදරව්වක් වෙනදන් තියෙනවා. අතිපූජ්‍ය ස්වාමීන් වහන්ස පරයන්කේ අත්දැකීම් මේ දක්වා මාගේ පරයන්කේදී අද්දුටු අද්දුටු දේ ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි. වැඩමුළුවේ මුල් දිනවල සිත එක අරමුණක තබා ගැනීමට අසීරු විය. මම මුලින්ම හඳුනාගත්තේ මාගේ මූල කර්මස්ථානයේ ලෙස පිම්බීම හැකිලීමයි. නමුත් පසුගිය දින කීපයක සිට ආශ්වාස ප්‍රශ්වාසයේ කෙරෙහි මගේ අවධානය තබා ගැනීමට හැකිවිය. මේ අනුව මගේ අරමුණ ආශ්වාස ප්‍රශ්වාසයේ සිට පිම්බීම හැකිලීම දක්වාත් විරුද්ධ දිශාවටත් එකම පරයන්කයක් තුල මාරු කරයි. මේට හේතුව සමහර විටක පිම්බීම හැකිලීමටද වරක හුස්මද ප්‍රකටව දැනෙන හේිනි. මුල් දිනවලට සාපේක්ෂව මාගේ සිතිවිලි ගලායන් ගලාගෙන ඒම සැලකිය යුතු ලෙස අඩුවක් පවතී. පෙරට වඩා සිත තැම්පත් බව මට හැඟේ. ආශ්වාස ප්‍රශ්වාස අතර විරාමයේද මට අත්විඳීමට හැකියාව ලැබී ඇත. පරයන්කේදී නිදිමත නොදැනේ. කිසිදු වේදනාවක් නැත. ඊතා පියවි සිහියෙන් පසුවේ. ප්‍රශ්නය අවකාශයක් අවකාශයක හෝ මීට සමාන අත්දැකීමක් මට තවමත් ඉඳ ගැනීමට අවස්ථාව ලැබී නැත. ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී දේශනා කළ පරිදි එක් අවස්ථාවක් තව අවස්ථාවකට පත්වීමට පළමු අවස්ථාවේ පවතින ක්ලේශ ගෙවි යා යුතුය. මේ අනුව මා දිගටම මේ ආකාරයට සතිය වැඩිම තුලින් ইহත තත්වයන් සඳහා පිවිසීමට ඉදිරියේ හැකියාවක් ලැබේ යයි මා සිතමි. මාගේ මේ උපකල්පනයේ නිවැරදිදැයි ඊතා කරුණාවෙන් වටහා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන අතරම চিරාත් කාලයක් මෙලෙසම බැබලෙවයි හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ඔයක පිරිසිදු කිරීමක් කරනවා නැත්නම් අවබෝධ කරගන්න ලේසි ක්‍රමයක් කරනවා නම් එකම අරමුණක ගිවි යාමක් සිදු වෙන එක ගැන තමයි බුද්ධජාන්සිය අනිමිත්ත සූත්‍රය සඳහන් කරන්නේ බලන් ඉන්න අරමුණ එකම නැවත නැවත බලනකොට ගෙවෙමින් යනවනම් ඒ අරමුණට සාපේක්ෂව කෙලස් ගෙවීමක් සිද්ධ වෙනවා. අරමුණෙන් අරමුණට මාරු වෙනවයි කියනකොට කෙලස් ගෙවීමක් වෙනවද නැද්ද කියන්න බෑ. එතකොට ඒ කාමයටයි වැටෙන්නේ. එකම අරමුණක බොහෝ වෙලා ඉන්නකොට ඒ අරමුණ පිළිබඳව ඇති වෙන ගිවන් වීම සමහරට නීරසකමක් විදියට කම්මැලිකමක් විදියටත් තියෙනවා. ඉතින් යෝගාවචර කියවගත්තේ නැත්නම් මේ සිද්ධ වෙන කෙලස් ගෙවීමක් ඒ නිසා මේක රාගයේ අඩුවීමක් මේ කම්මැලිකම කියලා කියන්නේ විරාගයක් කියන එක නැත්තයි තියා නැගිටලා දමල ගහලා යනවා. දන්නවනම් මේ කෙලස් කිවීමක් සිද්ධ වෙන්නේ විරාගයක් තියෙන්නේ ආශාව නැතිවීමක් වෙන්නේ කියලා බොහෝම උනන්දුවෙන් ඒකට අනුග්‍රහ කරනවා. ඒකයි සරුවචනාංශයේ සූත්‍ර මාර්ගෙම කියලා තියෙන්නේ. එසේ වුණ නැවත නැවත කියවලා සුද්ධ කරගන්න එකයි තියෙන්නේ. මම මේ උත්සාහ කරන්නේ තිබුණ ටික පොඩ්ඩක් තව ටිකක් සුද්ධ කරන්න. බුදු සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ මම එක දිගට මේ භාවනා වැඩසටහන් වලට සහභාගී වුනිමි. මම මේ සතිය ගෙන යන නිහඬ නිශ්චලතාවයට කැමැතියි. මුලින් අවට ලෝකය රැකියාව ගැන තිබූ එක්සයිටඩ් ගතිය නැත. දැන් ඒවා තිබ්බත් එකයි නැතත් එකයි කියලා හිතේ. මම මුලදී හිතුවේ ජීවිතයේ මේ වගේ මේ දේවල් අතාරින්න අමාරුයි කියලයි. නමුත් මෙම රිට්‍රීට් එකේදී ඒවා හරශූන්‍ය බව තේරුණා. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක. මම කැමති මේ විදිහට ලෝකයාගෙන් ජනයාගෙන් වෙන්වි එක දිගට භාවනා කරන්න. මාසයක් හෝ දෙකක් ඒ සඳහා නිස්සන්න වනය තුල කිනම් වැඩසටහන් තිබේද? දෙවෙනි එක. රිට්‍රීට් ඉවර වෙලා ලෝකයට ගිය පසු ජනයාගෙන් වෙන්වි සිටීමට පුදුම වෑයමක් දරනවා. මට තේරෙනවා ඔවුන් සමග කතා කිරීමේදී energy is waste because you need to pay attention. ඊට අමතරව සමහර උදවිය ළඟ not a good vibration. I feel I need to protect myself. මේ ස්වභාවය මේ ස්වභාව අනිත්‍ය වන බව ඇත්ත. නමුත් ඒ ඒ ඉන්ටරැක්ෂන් වරහන් තුල කතා බහ වලදී කෙසේ නම් ආරක්ෂා වන්නේද? ඔබ වහන්සේට දීර්ඝායුෂ හා නිරෝග සම්පත් ආරක්ෂා නිරෝගී සම්පත් හා ආරක්ෂාව ලැබේවා. තෙරුවන් සරණයි. මේ ලියන එකනට පුරුෂ ලිංගයක් නම් තියෙන්නේ නිතන් වලට බාර ගන්න. ස්ත්‍රී ලිංගයක් නම් තියෙන එක මට කිව්වොත් මම තනක් හදලා දෙන්න. දිගට ඉන්නත් දැන් තියෙනවා. දෙක දැන් අපි මේ මේ රිට්‍රීට් එකේ හිටියේ සෙනක නැත්තනක නෙවෙයි. විශාල සෙනඟක් මැද. අපිට ප්‍රශ්නයක් උනේ නැහැ. නිසා මේ සෙනගෙන් අවිමක් වෙන්නේ නැහැ. නිසා හැම වෙලාවෙම ඇසුරු කරන්න කල්යාණ මිත්‍රෝ ටික ළඟ තියාගන්න. ඒකට පිස්සු පිහට්ට වෙන්නේ මේ ඉඩ කල්යාණ මිත්‍ර මණ්ඩලයකට ලං කරලා තියාගෙන ඉන්නේ. ඒකට කියන්නේ මට වැඩක් තියෙනවා මේ ආවල් තැන වැඩක් තියෙනවා. කියලා පුළුවන් තරම් කල්යාණ මිත්‍ර ඇස්ව තියාගන්න. ඒකට පිස්සු පිහට්ට වෙන්නේ ඕනේ නම් කක්කා. පිස්සු පිහට්ට ගාවට යන්න. ඒකත් ඕනේ ඉඳලා හිටලා. ඒක නැතුව හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි Tamanට හම්බ වෙන පරිසරයේ කල්යාණ මිත්‍රයන්ගේ සද්ධර්මයෙන් පුරවලා තියාගත්තොත් මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. අනිත් එක අපි මෙතන 100ක් එක්කනේ හිටියේ සෙල්ලමක් යන. ඔය හිටියේ ඉතින් ඒ වගේ ওই ළඟ ඉන්න එක නම් මෙයා ගැනත් ඕකම කියනවා ඇති. මල වාතේ මේක ළඟ හිටියොත් good vibration එක නෑ අනම්මනම් කියනවා ඇති. ෂුවර්. <laughs> ඒක නිසා පොඩ පරිස්සම් වෙන්න. ওই කණ්ණාඩියක් ඉස්සරහා ඉඳගෙන දන්නේ කතා කරන්නේ. ඒකටත් පේන්නේම තමයි. ලෝකෙට කරන්න දෙයක් ඇත්තේ නැහැ. තමන්ගේ හිත නිතරම තියාගන්න කල්යාණ මිත්‍ර ආශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ එතකොට අනික් අයට එන්න ඉඩක් නැහැ. තමන් එතෙන් යනවා මිසක් කවදාකවත් ඒගොල්ලෝ අපි ළඟට එන්නේ නැහැ. කොහොල්ල බබා එතන හිටියට කොහොල්ල බබා අපිත් එක්ක සෙල්ලම් කරන්නේ අපි කොහොල්ල බබත් එක්ක සෙල්ලම් කරන්නේ. ඒ වෙනුවට කල්යාණ මිත්‍රව ඇසුරු කරගන්න ඒ පොඩි ටැක්ටික්ස් අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙම වැඩමුළුව තුලදී මා සතිමත් වීමට උත්සාහ කළ ආකාරය සහ මාගේ අත්දැකීම් ඉදිරිපත් කරමි. වැරදි ඇතනම් අනුකම්පාවෙන් නිවැරදි කරන ලෙස බැගෑපත්ව ඇද සිටිමි. පරයන්කය. මම ඇස් පියාගෙන වාඩි වී මගේ ඉරියව්ව සිතින් නිරීක්ෂණය කරමි. හිස සිට පාදයේ දක්වා ශරීරයේ ස්කෑන් කරමි. මෙසේ කර අවසාන වන විට සිත තැම්පත් වී නාස්පුඩු අවට උඩුතොල මතට අවධානය යොමු වේ. එසේම සමස්ත ශරීරයේ පිම්බීම හා හැකිලිම දැනේ. මම දැන් මෙතන යයි මෙනෙහි කරමින් නිකම් සිටීමට උත්සාහ කරමි. නිකම් ඉන්නේයි මට අන කිරීම කීප වරක් කිරීමට සිදුවේ. සිතවිලි එන විට පස්සේ බලමු යයි හරවා හරිමි. මෙසේ සිටින විට මාගේ නළල ප්‍රදේශයේ ඇස් ඉදිරියේ විශාල රතු පාට ආලෝකයක් මතුවී හිස ප්‍රදේශය වට කර ගනී. ඒ සෙමින් සෙමින් දෝලණය වන අතර එහි රිද්මය නිතරම වෙනස් වේ. මම ඒ දෙස බලන්නේද නැත, නොබලන්නේද නැත, නිකම් සිටිමි. එසේ සිටින විට එම ආලෝකයේ එම ආලෝකයේ මැදයෙන් තවත් ඊතා දීප්තිමත් දම්පාට ආලෝකයක් මතුවී කැරකෙන්නට පටන් ගනී. මෙය කැරකෙන්නේ සර්පිලාකාරවයි. එයද රිද්මයක් පවතින නමුත් නිතරම වෙනස් වේ. මේ කැරකෙන්නේ දක්ෂිණාවර්ත වේ. එහි මැද්දේ තද අඳුරු පැහැති ප්‍රදේශය ඊතා ගැඹුරින් දිස්වේ. එහි ඈත කෙළවරේ කුඩා තිතක් ලෙස සුදු ආලෝකයක් දිස්වේ. වරක මේ තිත තරමක් ළඟින් පෙනේ. මගේ සිත මේට ඇදී යයි. එකවරම මේ සියල්ල නැති වී යයි. එවිට ඇතිවන්නේ අලු පැහැති ෆ්ලැට් ප්‍රදේශයකි. මෙයද සෙමින් දෝලණය වේ. මෙදෙස බලා සිටන විට නැවත ඉහත ආකාරයට සර්පිලය මතුවේ. මේ ලෙස පැයක් පමණ ගත වේ. ඉන්පසු කකුල්වල දැඩි වේදනාවක් දැනෙන බැවින් ඉරියව් මාරු කිරීමට සිදුවේ. ඉරියව් මාරු කළද කලින් සිටි ස්ථානයට ඉක්මනින් යා හැකිය. සක්මන. ඊතා ප්‍රියජනකය. කුඩා දරුවෙකු නිදැල්ලේ ඇවිදින ආකාරයේ අත්දැකීම් ලැබෙමි. සිතට සතුට ඇති කරයි. ඔබ වහන්සේ මෙම කරන සත්කාරයට බොහෝ පින් ලැබේවා. මේ භවයේදීම උතුම් වූ නිර්වාණය පූර්ණ වේවා. එසේම අමරනාත් මහතා ඇතුළු සංවිධායක මණ්ඩලයට මාගේ ගරු ප්‍රණාමය හා ස්තුතිය පුද කරමි. මෙම පුණ්‍ය කටයුත්ත දිගටම කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔවුන්ට ලැබේවා. අමා මහ නිවනින් සැනසේවා. ඔය විදිහට විස්තර වශයෙන් කරලා තිබුණ වර්ණාලෝක පේන වෙලාවේදී Tamanට Tamanගේ මූල කර්ම ඒක පිළිබඳ සැක නැතිනම් එහෙමම යන්න දෙන්න. සැකනම් මේ මං පිට ගිහිල්ලාද ආලෝකයටමත් වෙලාද ඇයි මෙහෙම වෙන්නේ කියලා මොනව හරි වෙනවනම් මූල කර්මත්තාන හිත දාන්න. සැක නැත්තම් දිගෑරෙන දාට දිගෑරෙන්න ආරින්න. සැකනම් මූල කර්මත්තාන හිත දාන්න මේ විදිහට අපිට හිත ඇතුලේ මොනවද තියෙන්නේ කියලා නැත්තම් මම කියන්නේ කවුද කියලා දැනගන්න පුළුවන් වෙයි. ඒ නිසා ඒක දිගට දිගට කරන්න කරන්න ඒක පිළිබඳ ගුණයක් එන්න පටන් ගන්නවා. ගරු ස්වාමින් වහන්ස පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස වාතය නාසිකාග්‍රේ දැනීම දැන ගැනීම මාගේ සතිමත් වීමට ගන්නා අරමුණයි වාතය ඇතුල්වීම පිටවීම හොඳින් වෙන්වෙන්ව දැන ගැනීම ප්‍රකට කර ගනී. ඉන්පසු ඒ සියුම් වේ. වේගය වැඩි වේ. ආශ්වාස ප්‍රශ්වාස ලෙස වෙන්කර හඳුනාගත නොහැක. වාතයේ වේගය පිම්බීමක් වැනි මනසේ අරමුණකි. ඉන්පසු එය ඉහළට දෝලණය වී යන්නාසේ දැනේ. මාගේ හිසත් සැහැල්ලු වී දෝලණය ආරම්භ කරයි. හිසේ දෝලණය මා නවතා ගනී. අඳුරු හිස් අවකාශයකි. ඒ දෙස ඇතිවෙන නැතිවෙන දේ මම අත්දකිමි, බලා සිටිමි. විටක ගැස්සෙයි, විටක තනි ප්‍රශ්වාසයකි. වර එක මාව තල්ලු කළාසේ වැනිය. මුල් පරයන්කවලදී මේවා බහුල විය. වර එක ආලෝකමත් වන්නේය. සමහර පරයන්කවලදී මේ අවස්ථාවේ සිට නැවත ආශ්වාස ප්‍රශ්වාස දෝලණය නැවත පටන් අරගෙන අඳුරු අවකාශයට නොපෙනී යයි. අද දින පරයන්කේදී අඳුරු කළුවක් වැනි තැනකින් මට තවත් ඇතුළට යා හැකි වැනිය. විශාල සබන් බුබුලු තැනි කැඩී යනසේ පෙනේ. මෙසේ ටික වේලාවක් පැවතුණි. ෂනේන් නොපිනී නොගියේය. ඒවා සියුම් පටල වැනිය. හිත පිට දාන්න විඥානයේ ගෙනෙන මායාව වෙන්න ඇති සිතා බලා සිටීමි අවදියෙන් සිටීමත් රැවටීමෙන් නොසිටීමත් මහත් ආයාසයක් යෙදීමට සිදු වුවත් කැමැත්තෙන් බලා සිටීමි එක්වරම සියල්ල පැහැදිලි තත්වයක් ඇති වී ගල් ගැසුණක් මෙන් තත්වයක් ඇති වී ෂණේකින් නැති විය පැහැදිලි ආලෝකමත් තත්වයක් ඇති විය මේවා මනෝවිකාර නොවන බවත් සතිමත් භවයේ දියුණුවක් සේ හැඟේ. ප්‍රශ්න පළවෙනි එක මාගේ සතිමත් භාවයේ නිවැරදි වැරදි ඇතනම් පහදා දෙන මෙන්ද දෙවෙනි එක කාලයක් තිස්සේ සතිමත් භාවය පුරුදු කර ආනාපාන සතියෙන් මරණ මොහොතේ සමතුලිතතාවය අරමුණු කර ගැනීමෙන් නැවත ඉපදීම අවසන් කරගත හැකිද හැකි නේදයි සිතේ මාගේ වැටහීම නිවැරදිදයි පහදා දෙන මෙන්ද নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි මේක අර මැදේක විතරයි දෙවෙනි එක විතරයි උත්තර දෙන්න ඕනේ ආස්වාද ප්‍රසවාසයේ මරණ මොහොතදී සිදුවෙන එක දැන ගැනීමෙන් ජීවිතේ නැවත පුනරුත්පත්ති නැති වෙනවට වගේම ජීවත් වෙද්දී ආස්වාද ප්‍රසවාසයේ නැති වෙන එක දැකියක් මිනුත් ওই වැඩේම කරත හැකියි. ඒ නිසා මරණ මොහොත වෙනකන් ඉන්න එපා. හැම ආස්වාද ප්‍රසවාසයක්ම ඉවර වෙනවා. ඉවර වෙන කම්ම බලන්න. එතකොට ඊගාව චිත්තක්ෂණයට ඒක ලාභයක්ද ඊගාවාසවසස බැලීමට ඒක ලාභයක්ද පාඩුවක්ද කියලා බලා ගන්න. එතකොට බලා ගන්න පුළුවන්. මරණ මොහොතේදී ඒක නතර වෙච්චාම පුනරුත්පත්ති නැති වෙන හැටි. ඒ නිසා මරණකම් ඉන්න එපා. දැනට තියෙන ආසස් ප්‍රසස් වලටත් ඒ වගේම සලකන්න කියලා තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අද පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන කියා සතිමත්ව සිටින විට මම ඉඳගෙන ඉන්නා බවට මුලින්ම දැනුණු සංඥාව සම්පූර්ණයෙන්ම නැති වී ගියා. මම තද අවධානයකින් බලා සිටින බව දැනුණා. තදවීමක් වගේ දැනීමකුත් එක් තැනකට එක් තැනක දැනුණට කොතන ඒ දැනීම දැනෙනවද කියලා තේරුම් ගන්න බැරි විය. ටික වේලාවක් ඇවිත් නැති වී ගියා. S2 වහගෙන හිටියට S අරගෙන සිටින විදිහක් දැනුණා. SPLන් ගහන බවත් හොඳටම දැනුණා. එවිට මට හිතුනේ S වහගෙන ඉන්න මට කොහොමද SPLන් ගහනවා දැනෙන්නේ කියලා. එහෙම හිතුණු එක වැරද්දක්ද කියා කරුණාවෙන් පහදා දෙන්න. සිතුවිලි සද්ද දිගටම ඇවිත් යන බව දැක්කත් ඒ කිසිම දෙයක් සතියට සති අවධානයට බාධා නොවිය. මේ අත්දැකීම ගැන ගරු ස්වාමීන් වහන්සේගෙන් අවවාදයක් බලාපොරොත්තු වෙමි. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී හා දීර්ඝායුෂ පතමි. ත්වන් සරණයි. වැරදි නිවැරදි තියෙන්නේ කරන දේ මිසක් සිද්ධ වෙන දේ නෙවෙයි. වෙන පැත්තට කියනවා නම් සිද්ධ වෙන දේවල් කිසිම වැරද්දක් නැහැ. ඉතින් ඒව ගැනත් කල්පනා කරලා හිත කරදර ගන්නවා නම් එයාට පෘතජ්ජනයයි කියලා කියනවා. මේක සිද්ධ වෙච්ච දෙයක් ඒ නිසා මට ගණන් ගන්න දෙයක් නැහැ කියලා ඒක හිත කරදර අයින් කරන එකට ආර්යයන් වහන්සේ කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ සිටින දේවල් මත කල්පනා කරලා පශ්චාත්තාප වෙන එක තමයි පෘතජ්ජනයගේ හැටි. ඒ නිසා හිතවිල්ලක් ඒ වෙලාවේ ආවා නම් සිද්ධ වුණා නම් ඕක ගැන හිතන්න යන්න එපා. හිතන්න නම් එපා. හිතෙන දේවල් නැත්තම් සිද්ධ වෙන දේවල් ගැන ගුරුවට කතන්දර ගොත කොටා පටලැවෙන්න එපා. එතකොට වෙන්නේ අධ්‍යාපනික ගමන බාධා වෙන එකයි වෙන්නේ. ගරුතර ස්වාමින් වහන්ස රූප අරූප වශයෙන් ධාන හෝ සමාධි වඩමින් සිටින විට අහම්බයක් ලෙස නිවන් අවබෝධ වේ නම් බුදුන්ට පෙර සිටි ධානලාභීන් නිවන් අවබෝධ නොකිරීමට විශේෂ හේතුවක් ඇද්ද? අද දින ධර්ම දේශනාව ඔස්සේ මේ පැහැදිලි කර දෙනසේක්වා. තෙරුවන් සරණයි. නෑ එහෙම මේ ධ්‍යාන වැඩ වඩා ඉඳද්දී එම අහම්බෙන් නිවන් දැකීමක් නෑ. නිවන් දැකීමට අවශ්‍ය කරන සූදානම් ශරීරයේ ධ්‍යාන ලබන්න ඉස්සෙල්ලම තියෙන්න ඕන. එහෙම නැත්නම් ඉඳ ගන්නකොටම ඒ තමන්ගේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක නැතුව මොන ධ්‍යාන වැඩුවත් භවය ඇතුලේ තමයි කරකෙන්නේ. ඒ නිසා ඒ සඳහා පෙර පෙර හුරු පෙර සූදානම පුබ්බ පුබ්බ කම්ම එහෙම නැත්නම් පූර්ව නිමිත්ත ඊටාමත් වැදගත්. ඒක තමයි මේ භාවනා කර කර ඉන්නකොට එන්නේ. ඒක ඉතින් බුද්ධ කල්පෙට ඉස්සෙල්ලා තිබුණේ නැහැ. කවුරුත් දැනගෙන හිටියේ නැහැ. මේක නිවනට මාර්ගයක් කියලා නිසා එමෙ යනකොට නිකන් ගාය කලක පය හැප්පිලා වැටෙනවා වගේ එකපාරට නිවනට වැටෙයි කියලා බය වෙන්න එපා. එයින් බය වෙන්න දෙයක් නැහැ. අතිගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ ඊයේ රාත්‍රී දේශනය සැබවින්ම ප්‍රාතිහාර්යකි. එහි මුල සිට අගටම මම සවන් දුන්නේ ඊටමත් ආශාවකිනි. මිනිස්සෙකු ලෙස ඉපද ලැබී ඇති ප්‍රතිලාභ වලින් අප්‍රමාදවම ප්‍රයෝජනයගෙන නිවන් සාක්ෂාත් කර ගැනීමට තරයේම අදිෂ්ඨාන කර ගත්තිමි. ඊයේ දේශනයේ එක් කරුණක් निराවුල් කර ගැනීම සඳහා මේ ලිවීමට සිටුවෙමි. එනම් මනෝමය අත්ත් ප්‍රතිලාභය සහ අරූප අත්ත් ප්‍රතිලාභය අතර වෙනසය. මනෝමය අනු මනසින් සිදුවන ක්‍රියා නම් අරූප අත්ත් ප්‍රතිලාභය තුලට විඤ්ඤායන් ඡායතනය ඇතුළත් වීමෙන් අදහස් කෙරෙන්නේ විඥාණය මනසින් පරිබාහිර දෙයක් ලෙසද වරහන් තුල තියෙනවා එනම් මනස රූප කොටසක්ද විඥාණය අරූප කොටසක්ද මනස සහ විඥානයේ පිළිබඳ විවිධ අර්ථ දැක්වීම් ඇසෙන්නට ලැබෙන බැවින් මෙම ගැටලුව විසඳා ගැනීමට ඔබ වහන්සේගේ පිහිට පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. ඔව් මේකෙදී ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන ඕලාරිකත්ත පැටලාභය මනෝමය අත්ත පැටලාභය අරූපී අත්ත පැටලාභය කියලා කියන්නේ කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ ඒක නිසා ඒක හොඳට පැහැදිලිව තේරුම් අරගන්න. ඊට පස්සේ මේ රූපී ලෝකයෙන් බාහිරව මන විඥානයේ තිරන විඥානය ත විඥානය දැනගන්න බාහිර ඉඳලා බලනවද කියන ප්‍රශ්නේ ඔය කියලා තියෙන විදිහට ඉච්චර ලීසි ප්‍රශ්නයක් නෙවෙයි ඉස්සකට. ඉතින් ඒක සඳහා මේ වෙලාවේ භාවනාවේ අවස්ථාව ගන්න යන්න එපා. කොයි වෙලාවක හෝ විඥාන සහ නාම රූප දෙක අතර ප්‍රශ්න විසඳුණයි කියලා කියන්නේ ආර්ය භූමියටපත් උනා. මේ පිටේ ඉඳගෙන ඒක තේරුම් ගන්න බෑ. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ උත්සාහ ගැනීම නිසා කොයි වෙලාවක හෝ ඒක වැටුණයි කියලා කියන්නේ මේ කාම ලෝකේ කොහොමදත් ඉන්න බෑ වෙලාවට. එතකොට මේ මට්ටමට යන්න ඕන නිසා අපි එතකන් උත්සාහ කරමු. ඒක මෙහි ඉඳගෙන විසඳගෙන යන්න ඕනේ කියලා හිතුවොත් එහෙම කවදාකවත් වැඩේ සිද්ධ වෙන්නේ නැහැ ඒක. ගරු ස්වාමින් වහන්ස භාවනාවේදී ධාන වැඩෙන අතරම සත්තිස් බෝධිපාශක ධර්මත් වැඩෙනවාද? ඒ ගැන තේරුම් කර දෙනමින් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. එච අදින් රිට්‍රීට් එක ඉවර වෙන දවසේ පඳුල් ලැබුවට කරන්න දෙයක් නෑ. ඔලිම්ම කිව්වනම් සමහර විටක සලකන්න තිබුණා. ඒක නිසා අපි බලමු. ප්‍රශ්නේ නම් ඔව් කියලා තමයි උත්තර දෙන්න තියෙන්නේ. ඒ ගැන විස්තර කරන්න පටන් ගත්තොත් වෙනමම පැත්තකට යන්නේ. ඒ නිසා ඒක තම තම නැන පමණින් තීරුම් ගන්න මේ කොයි එක කිරුවත් අතිබෝධිපාක්ෂික ධර්ම වලට සාපේක්ෂව තමයි ගමන යන්නේ. ගරු ස්වාමින් වහන්සේ මේ පසුගිය වාරේ question answers සම්බන්ධයි. අපි මෙලව සියලු දේම වැරදුනා. අපි මෙලව සියලු දේය ඒ අයුරින්ම සිදුවීමට ඉඩ හැරිය යුතුය. අපි කිසිවක් වෙනස් කළ යුතු නැත. එසේම තමා වගකිව යුත්තේ තමා ගැන පමණි. නමුත් පාසල් යන වයසේ දරුවන් නැති දෙමව්පියන් වශයෙන් ඔවුන්ට යහමඟ පෙන්වීමට ක්‍රියා කිරීමේදී මෙය අදාළ කරගන්නේ කෙසේද? කරුණාවෙන් පහදා දෙනු මැන. තෙරුවන් සරණයි. ඔය මේක සම්බන්ධ ඉස්සෙල්ලා තියෙන තමන්ගේ එක පැහැදිලි කරගන්න ඕන. හුදේකලා වුණාට පස්සේ කොතෙන්දද මම සිද්ධ වෙන්න ආරින්නේ කොතෙන්ද යනකම් තල්ලු කරනවා. කොතෙන්ද යනකම් අනුන්ගේ දේවල් බලන්න ඕනද කියන එක ඉස්සෙල්ලා තමන් පැහැදිලි කරගත්තට පස්සේ Taman දරුවන්ට දෙමව්පියෙක් වෙන්න සුදුසුකම් ලබනවා. එහෙනම් ඒක පැහැදිලි කරන්නේ නැතුව දෙමව්ගේ දරුවගේ ප්‍රශ්න කරන්න ගියොත් මේ සප්ලයි ඩිමාන්ඩ් තියරයකට මට ඉතින් දරුවා ගැන සොරි කියන්න තමයි තියෙන්නේ. ඉස්ලාම මයින්ඩ් ඕන් බිස්නස් පුළුවන් නම්. ඒක නිසා මම සුදුසුකම් නැතුව ඒ පුංචි මල් වගේ තියෙන දරුවන් ගැන තීන්දු කරන්න යන්නේකට මිනිස්සයා ළඟ උත්තරයක් නැහැ. මිනිස්සයා ළඟ උත්තරයක් නැහැ. යාට කියන්න තියෙන නිසා Tamange ප්‍රශ්න විසඳ ගන්න ඉස්සෙල්ලා මම දැන් මෙතන කියන මූල ධර්මය යටතේ. ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ තව කෙනෙකුගේ මානසිකත්වයට සම සමාජ ප්‍රශ්නට උත්තර දෙන්න. එහෙම බැඳීමක් නැහැ. අපි ළඟ කිසිම කවදාකවත් එහෙම උප්පත්තියෙන් අපිට හම් වෙන වගකීමක් නැහැ. ඒව මගදී දාගත්ත වගකීම් දැන් වගකීම ලොකු වෙලා තියෙනවා බාහිරේ තමන්ගේක අමතක වෙන්න ඉඩ තියෙනවා එහෙම නොත් එimhe වැරදි ආදර්ශයක් තමයි පිටන්නේ ගරු ස්වාමීන් වහන්ස ඊයේ රාත්‍රියේ ධර්මදේශනාවේ දෙසූ කරුණක් පිළිබඳ විමසමි. බුදුන් වහන්සේ බුදු වීමට පෙර සත්‍ය අවබෝධ කරගෙන බුදු වීමට ප්‍රාර්ථනා කළායයි අපි අසා ඇත්තෙමු. මමද පුරුදු වී ඇත්තේ ලෞකික වශයෙන් ලෞකික වශයෙන් කරන්නට යෙදී ඇති වැඩ හොඳ විදිහට සිදු වේවායි යන්ද සිදු වේවායිද එසේම ලෝකෝත්තර ජීවිතයේදී වරහන් තුල spiritual life එයට වැඩි වශයෙන් යොමු වී සද්දා සීල සති සමාධි ප්‍රඥා වඩා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කර මේ ආත්මයේදීම සෝවහන් මාර්ගඵලයේ ලැබ හැකි ඉක්මනින් නිවන් අවබෝධ වේවා ලෙස හැමදාම භාවනා කර ප්‍රාර්ථනා කරන්නෙමි. නමුත් ඔබ වහන්සේ දේශනා කළ පරිදි අපි කිසි දෙයක් ප්‍රාර්ථනා නොකළ යුතු බවයි මට වැටහි ගියේ. මෙහිදී මා කුමක් කළ යුතුද යන්න නොදනිමි. වැරදි ඇතොත් සමාධි කරුණාවෙන් කළ යුත්ත කුමක්දයි පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. සතිමත් වෙන්න. එතකොට ඒක ඒකායන මාර්ගය ගැන බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. ඊට පස්සේ සතිය විසින් කරන ටික කරයි. ඒ වගේම লীලා තියෙන විදිහට බුදුරජාණන්සේ බුදු වෙන්න ඉස්සලා සත්‍ය අවබෝධ කරා කියන එක අපි දන්න මූල ධර්මයට ගැලපෙන්නේ නැහැ. බුදුරජාණන්සේගේ සත්‍ය අවබෝධයත් එක්කම තමයි බුද්ධත්වයට ඇති උනේ. ඉතින් ඒක නිසා වැඩි විස්තර මොකුත් එපා. තමන් මේ සතිමත් වීම ඉදිරිපත් කරන යනකොට එහෙම නැත්නම් වෙන විදිහට කියනවා සතිය කියන එක හරියට නිර්වචන වෙලා නැති කෙනෙක්ගේ ප්‍රශ්නයක් මේ. සතිය නිර්වචන නම් ඔය එක ප්‍රශ්නයක්වත් දෙන්නේ නැහැ. ඊයේ කළ ඉල්ලීම කියන්න. මේක කෙනෙකුගේ ඉල්ලීමක්. මා සිදු කළ වරදක් මෙම සභාවට හෙලිකොට සභාවේ සමගින් අවසර ගැනීමට ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසර පතමි. පසුගිය දිනක નિયમિત භාවනා කාලය අවසන් වුවත් මම ශාලාවේ රැඳී සිටමින් ප්‍රශ්වාසයේ ගෙවී යාම ඊටම ඊතා තීක්ෂණව නිරීක්ෂණය කිරීමට සතිය යොමු කෙලිමි. එක්වරම අහවලා ඔයාට කතා කරා. යයි කෙනෙකු ශාලාවේ මා පිටුපස සිටි අයෙකු ආමන්ත්‍රණය කරනු ඇසි මගේ සතිය බිඳ වැටිනි. එම තනත්තිය කෙරෙහි ව්‍යාපාදයක් ඇති වූ අතර ඉන්පසු ඇය දකින වාරයක් පාසාම එය අලුත් විය. අද උදෑසන භාවනා කාලයෙන් පසුද මම සතියෙන් හුස්ම බැලීමට උත්සාහ දරන විට කසුකුසුවකින් සතිය බිඳිනි. උදෑසන වතාවත් කරන පිරිස කසුකුසු ගාමින් ශාලාව පිරිසිදු කරන දුටු විටද ව්‍යාපාදයක් පහළ විය. මේ කිසිවක් ඔවුන්ගේ වැරදි නොව මාගේ කෙලෙස් බව මම දනිමි. එහෙයින් මේ බව මේ සභාවට ප්‍රකාශ කොට සමාවා යෙදිමි. මා ඇති කරගත් ව්‍යාපාද සිතුවිලි කෙරෙහි ඒ සියලු දෙනා මට සමාව දෙනසේක්වා. කිසිවෙක් මේ සටහන හේතුවෙන් ව්‍යාපාද සිතුවිලි ඇති කර නොගනිත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. ඔයie ව්‍යාපාද සිතුවිලි ඇති උනට ඒක වාචිකව හෝ ක්‍රියාත්මක විචක්‍රමණ වෙලා නැත්තම් ඒක සමාජ ධර්ම වලට බලපාන්නේ නැහැ. ඒ වගේම තමයි අපි අර පංචුවැලිටි කියලා එකක් තියෙනවනේ. කාලයට වැඩ කරනවා කියන එක. අන්නේ කාලයක වැඩ කිරීම හරහා සභා ගෞරවයක් සිද්ධ වෙනවා. හරියට කිව් වෙලාවට ඔක්කොම ආවනම් සභාව ඇදි ඇදි යන්න ඕනේ. ඔයි මම නැතට කමන්නේ සභාව පටන් ගනීනේ කියලා එක එකන පතට යන ගත්තොත් පටන් ගන්න බෑ. ඉවර වුණා නම් සතා ධර්පය වුණත් කාපු තැන ඉන්න යන්න ඕනේ. බාහන පරියන්ක වෙන ඵලයක්. දිගට යනවා නම් යන්න වෙනවා නම් පරිපාලනට කියලා තියන්න ඕනේ. මට සමහරවලට මෙහෙම වුණොත් මම දානෙට එන්නේ නැහැ. මම මෙහෙම આવොත් පින්ඳ පාතේට එන්නේ නැහැ. මම මේ වුණොත් සක්මන්ට යන්නේ නිසා මම මෙහෙම ආවොත් කරුණා කරලා පොඩ්ඩක් මට පොඩ්ඩක් ඉඩ දෙන්න පුළුවන්ද කියලා දන්නවනම් ඒක නැවත වෙනවනම් ඒක කියලා තියන්න. එතකොට සභා ගෞරවයත් රැකෙනවා පංචුවැලිටියක් රැකෙනවා තමන්ගේ අවශ්‍යතාවත් ඉෂ්ට වෙනවා. ඒ නිසා මේ හැම කටයුත්තක්ම කිරීමේදී තව කෙනෙකුට පව් සිද්ධ වෙන්නේ නැති වෙන ආකාරයට කරන්න මේකේ පුදුම කලාවක් තියෙනවා. පව් වුණාට පස්සෙත් කරන්න දෙයක් තියෙනවා. සමා වෙන්න පුළුවන්. සමා දෙන්න පුළුවන්. ඒක නිසා ඉස්සරහට අපි තීරුම් අරගන්නේ මම වෙනුවෙන් මන් නිසා කවුරුත් පව් කරගන්න නැති වෙන්න තත් ඉවරයක් කරන්න බෑ ඒකට බුදු වෙන්න ඕනේ නමුත් ඒක තමයි මිනිස්යාගේ තියෙන හයස්ම කල්චර් එක උස්සස්ම ශිෂ්ටාචාරේ මම නිසා කාඩක්වත් පවක් සිද්ධ නොවේවා <coughs> ඉතින් ඒක හුඟක් වැදගත් වෙන්නේ සබාශීලී වුණාට පස්සේ තනියම ඉන්නකොට ඒක වැඩක් නැහැ තනියම ඉන්නකොට ඉතින් ගල්කොලන් තරහ වෙන්නයි ඒ නිසා නිතරම බලන්න මම සමාජශීලී සතෙක් මම කරන කියන හැම දෙයක්ම මම මේ ප්‍රසිද්ධ වේදිකාවේ කරන්නේ. ඒතර තව කෙනෙක් මං පිළිබඳව මා අධිකමනාපයක් හෝ අධිකමනාපයක් ඇති කරන එකට මම බය කියන්න ඕනේ නිසා මේ පවතින නෝම් එකක් තියෙනවානේ සමාජියක් සබාවක් තියෙනවනේ ඒකේ rule of conduct කියලා එකක් තියෙනවා. ඒ අනු ඒ සීමා මැද හැසිරෙනවා නම් අනිකට තරහ වුණාට මට කරන්න දෙයක් නැහැ මම දී ඇති සීමා මැද හැසිරෙන්නේ. ඒකට කියනවා සභා රීති කියලා. ඔය ඔක්කොම ඇතුව තමයි බුදුරජාණන්සේ මේ ශාසනය ඇති කරලා තියෙන්නේ. ඉතින් ඔය භාවනා කරුවට පස්සේ අපිට දීර්ඝ කාලයක් යනවා ඒ සබහ රීති. එහෙම නැත්නම් මේ Tamange ඉගෙනගත්ත මේ භාවනා නිසා තව කෙනෙකුට පවු නොවෙන තාලේ. එහෙම නැත්නම් මගේ චරිතය පූර්වාදර්ශයක් වෙන විදිහට කාට හරි. ඒක ඉතින් කල්චර් එකේ ඉහළම කල්චර් එක. ඒක එක්කන එක එක විදිහට ඒක කරන්න. ඒක නිසා අපි එතකම් කරන්නේ වෙච්ච වැරද්දට වෙච්ච වෙච්ච පමරද්ද පමා ගන්න නැවත සමාදෙන කතියක් බුදල බුලතිතියේ අපි සිංහල gedara දොරේ බත බත බුලතින් නිතර පිරේ කියලා දෙන්නේ හැම වෙලාවම අවුරුද්දට ගිහලා බුලත් අතක් දීලා අනේ අපි අතින් වරද්දක් වුණා සමා වෙන්නේ කියලා. ඉතින් ඒක නිකන් අර සාමාන්‍ය මට්ටම. නමුත් යෝගාවචරය ඉතරහට යනකොට ඊට ගාක් වෙනස්. පුළුවන් තරම් බලනවා prevention is better than cure. පුළුවන් තරම් කටයුත්තක් කරනකොට පවතින සබහරීතිය කරනවා Tamante එක කරගන්න බැරි නම් ආයතනෙට ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා තියෙනවා දෝගොල්ලගේ exceptions එහෙම නැත්නම් වෙච්ච එකකට සමා වෙනවා ඉතින් එතකොට අපි මේ දවස් 10 ඇතුළත විපස්සනා වඩනව නෙවෙයි සතිය වඩනව නෙවෙයි අමුතුම කල්චර් එකක් ඇති කරනවා අපි හැම කෙනාගේම සයිකොලොජි එකට බල මේ අනුකම්පා කරන තේරුම් ගන්න හදනවා ඒක සාමාන්‍ය එක පවුලේ සහෝදරයෙක් ආවත් නැහැ. එහෙමවත් නැහැ. පෙරළු ගෙඩිය අට කඩකට කඩාගෙන එයිනොත් එකක් දිවිරුන්ටත් තියාගෙන හත්කුළු පව් වගේ හිටි අපි බෙදාගෙන පැලෙයිනි වටේට ඇයි අද එන කොටාග අපිට බැලින වැඩකුත් නැහැ ඉඩමුත් නැහැ නමුත් අපි වෙච්ච පුංචි වැරද්දට පවා අපි කෙනෙක් ළඟට කියලා කියනවා නේ මම මේ වුණා නම් සමාවෙන්නේ කියලා. ඉතින් මේක මේක පුළුවන් ද කියලා බලන්න අවුරුදු 2600කට ඉස්සෙල්ලා බුදුහාමරගේ මේ අදහස අපි දැනට ගරු කරනවා කියන එක. ඒ ආශ්චර්ය ධර්ම. මනුෂ්‍ය ජීවිතයේ තියෙන ආශ්චර්ය ධර්ම. ඒ නිසා අපි මම නිවන් දකින්නත් ඕනේ. සතිය වඩන්නත් ඕනේ. විපස්සනා කරන්නත් ඕනේ. නමුත් විසස්සනා කරන බව පේන්න තියෙනවා. උසාවියේ සාබ මේ නීතිය ක්‍රියාත්මක වෙලා බෑ. සාධාරණ බව උසාවියට තේරෙන්න. සාධාරණ ඉස්මනට වැඩක් නෑ. නීති පොතේ සාධාරණ තිබුණට වැඩක් නෑ. උසාවියට තේරෙන්න නීති පොත දන්නේ නැති කෙනාට තේරෙන්න ඕන. ගස්කොලන් වලට තේරෙන්න ඕන. මේ ඉබ්බට ගෙම්බට තේරෙන්න ඕන අපිත් එක්ක ඉන්න. කතෝලිකයා මනුස්සයට තේරෙන්න ඕන. අන්න එදාට තේරෙනවා අපි හැමදේම පුදුම ভাইබ්‍රේෂන් එකක ඉන්නේ මකුළු දැලක වැහපු එක්කෙනෙක් වගේ මුළු දැලම හෙල්ලෙනවා අපි පොඩ්ඩක් මොනවාරි ක්‍රියාකාරකමක් කරනකොට. ඒ එහෙමදීදී 100ක් දවස් 10ක් ගත කරා කිව්වහම අම්මපා කියලා වැඩක් නැහැ. එකයි දෙකයි වාර්තා වෙලා තියෙන තව වෙලා ඇති. නමුත් ඒකෙන් අපි තේරෙනවා අපි ඉඳලා තියෙන මකුළු දැලක අපි කරන හැම හුස්මක්ම හැම ක්‍රියාවක්ම හැම වචනයක්ම දැල හෙල්ලුම් කරනවා. ඒතිෙද්දි නැව පෙරලා ගන්න නැතුව ගියා කිව්වහම ආශ්චර්ය ධර්ම. දැන් නම් කවි දෙක තමයි ඉතුරුව තියෙන්නේ ස්වාමීන් වහන්සේ. අනේ කවි දන්න කෙනෙකුට කියන්නේ කොහොම මේ දන්න මේ ලස්සන කටහඬක් තියෙන කෙනෙක්වත් අප්පා. එහෙනම් කවුද ඉදිරිපත් වෙන්න ඕන කෙනෙක් කියන්නේ? ඒ ගන්න තරහ ගියා වගේ ටික. නෑ ඉතින් මම හොඳ නැත්නම් ඉතින් කියන කෙනෙකුට මට ඒක ප්‍රශ්නේ නෑ මං අහගෙන ඉන්නවා. මටත් ප්‍රශ්නයක් තියෙනවා අහලම කියන්නම්. කවි කියලා ඉවරලා ප්‍රශ්නය ආවා. එහෙම. කවි කියන්නේ චුට්ටක් වෙලා ඕන. මූඩ් එක මූඩ් එක එනකන්. <laughs> නට උණු වතුර ටිකක්වත් දීලා නැහැ නේ තියෙනවා. කන් දෙක. මේ තිරිගල සිටන් බ්‍රිස්බෙන් නුවර වැඩ සතිය වඩන හැටි අපහට පුරුදු කළ කමට හනක මුල මැද අග බලන හැටය කදිමයි හිමි සඳුනි ඔබ දෙසූ ගහම් දහම් ගඟ පර්යංකයෙන් සක්මනටත් දිරිය ලැබේ සක්මන් කරන විට තව තව සතිය වැඩේ. සැමදා කරන සිත් සතිය සැමදා කරන දේ හිත් සතියටම තිරවේ. මේ සෑම දෙයින් නිවනේ මග එළිය කෙරේ. සතිය සමාධිය යන දේ ඇති විටද ඇති විට මෙන්ම මේවා සැම නැති විටද සමහිත වඩන්නට ඔබ දෙන මේ දිරිය සිතේ රැඳෙයි ගලේ කෙටුසේ නිබඳ ඔබට නිදුක් සුව චිරජීවය වේවා තව බුදු සසුන බැබලීමට හැකි වේවා ධම්ම ජීවනම ලොව තුල බැබලේවා අජරාමර නිවන හිමිහට අත් වේවා බෝලෙට ගසන්නට සැරසෙන ක්‍රීඩකයා අවධානයෙන් එන පෙර මග හිටියා හුස්මට හොඳින් අවධානය යොමු කරවා අරමුණක මුල මැද අග මම දුටුවා මේ කවියයි එදා කියපු කවියයි දෙකම අපි එක මේ සහෝදර යෝගිනියකගෙන් මාර කෙලස් අහුලා හින හෙන හැටිය නෑර දිනක් පැන ඇසුවෙමි මම සකිය පාර දැන් දනිමි කරගෙන යන විදිය වාර කෝටියක් එකකුත් කළ යුතුය වරදක් කළෙමි එය සබයට හෙලි කරමි තෙවරක් හිස නමා ගුරු හිමිනට වඳිමි සසරක් පුරා කළ හැම කුසලෙම පුදමි කවියක් ලියා ගුරු බැතියෙන් සමාගමි උඩ ඊරිය ගමේ දම් ජීව හිමිනි ගුරු පිඩු කළ නොහැක ඔබ සේවය අපට ගරු වඩමින් සතිය පුදමින් ඔබේ ගුරු පඬුරු මැඩමේ සසර අප නිවනට යමු සොඳුරු සාදු සාදු සාදු තෙරුවන් සරණයි දැන් තියෙන ප්‍රශ්නකට ඉඩ මොකක්ද කියන්නේ මයික් එක නැහැ ඒක පරණ මේ කවියක් මන් ලියන් ආවේ හාමුදුරුවෝ ඉතින් පරණ දේවල් අහන්න කැමති නම් කියන්න. නෑ අහන්න නෑ කැමති නෑ. ඈ කැමති නෑ. කැමති නෑ. එහෙම එහෙනම් ප්‍රක්. ඔය අපි හැන්දෑවේ කවි මඩුවක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා කියවනේ. හරි ඒකට වෙලා. මයික් එකට ප්‍රශ්නේ දැන් ස්වාමීන් වහන්සේ කිව්වනේ මොනවාද හුස්ම ගෙවිලා රූප සංඥාව ගෙවුනහම අපි අරූප මට්ටමට යනවා. එතකොට අපිට ඒ ගැන ප්‍රශ්න කරන්න එපා. එන දේ දිහා බලාගෙන හැම දෙයකම ඉන්න කියන. එතකොට එහෙම ඉන්නකොට අපි ඉඳගෙන ඔහේ බලාගෙන ඉන්නවමනේ කරන්නේ. එතකොට දැන් අපි මේ gedara ඉඳලා භාවනා කරත් අපි ඒ தത്വෙට ආවහම කරන්නේ ඔහේ බලාගෙන ඉන්න එක තමයි. අපි රිට්‍රීට් ආවහමත් කරන්නේ ඔහේ බලාගෙන ඉන්න එක තමයි. මෙතනදී අර එක දිගට පැයෙන් පැයට සක්මනයි පරියන්කයයි වෙනස ඇරුණකොට අපි රිට්‍රීට් වෙන එකයි gedara ඉඳගෙන භාවනා කරන එකයි අතර තියෙන වෙනස මොකද්ද? ඔය එක එක හුස්ම රැල්ලකට දාපු ගමන් ප්‍රශ්න විසඳෙනවා. හුස්මේ මුල කාම ලෝකේ, මැද රූප ලෝකේ, අග අරූප ලෝකේ. අපි හැම වෙලාවෙම තුනම දකින්නේ නැහැ. අපි වෙලාවකට දකින්නේ හුස්ම මුල විතරයි. ඒකට තියෙන කාම ලෝකේ. ඔන්න හුස්ම මැද දකින්නකොට දැන් හරි දැන් හුස්ම ඉන්න රූපේ. ඔන්න ගෙවෙනවා දකින්නකොට අරූපේ. ඉතින් හැම හුස්මකම ওই තුනම තියෙනවා. ඉතින් තිබුණට බලන්නෙත් නැහැ නැත්තම් දන්නෙත් නැහැ. බැලුවට පේන්නෙත් නැහැ. පේන්න පටන් ගත්තා එකයි පේන්නේ වෙලා. ඒ නිසා gedara හිටියා සක්මන් කරත් පරියන්කේ හිටියත් ත්‍රිට්ටිට් එකේ හිටියත් එව්වා පෙන්නන දර්ශනේ කිසි වෙනසක් නැහැ. අපිව බලන හැටි අනුව තමයි අපි දියුණුද නැද්ද කියලා කියන්නේ. ඒ නිසා බුරුම් භාෂාවෙන් කියනවා බැලුවොත් නම් පේනවා. ඊතර හිටියත් මෙහි හිටියත් හිටගෙන හිටියත් ඇවිදින්න හිටියත් හුස්ම මුළු ප්‍රදේශේ කාම ලෝකෙන් පටන් අරගන්නවා. මැදට යනකොට රූප ලෝකයට ඇවිල්ලා ඔන්න අරූපෙන් ඉවර වෙනවා. එහේ මේ එක හුස්මක් ඇතුලේ නෙමෙයි ඔක්කොම ලෝක තුනම තියෙන්නේ. ඕකෙන් අපි ගෙදර ජීවිතේ මේ ජීවිතේ හිටගෙන ජීවිතේ ඉඳගෙන ජීවිතේ කියලා හැදුවට හුස්මේ මොකක්වත් නැහැ. ඒ නිසා හැම වෙලාවෙම ඔය භවයේ ඔක්කොම එක හුස්මක් තුල තියෙනවා නැත්නම් ඇත්තට කිව්වොත් ඒක චිත්තක්ෂණයක් තුල තියෙනවා. ඒ අන්නේ විදිහට බැලුවොත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ලැබිච්ච මේ හුස්ම පුදුමාකාර පරිශනාකාරයක් fully equipped සම්පූර්ණ අංග සම්පූර්ණ පරිශනාකාරයක්. ඉතින් අපි ඒක තුලින් කතන්දර හදනවා. ගෙදර ඉන්නකොට හුස්මයි මේ ඉන්නකොට හුස්ම වෙනසක් තියෙනවා. ගෑනු හුස්ම පිරිමු හුස්ම කියලා එකක් තියෙනවා. නැහැ. සක්මන් කරනකොට හුස්මයි ඉඳගෙන ඉන්නකොට හුස්මයි කියලා වෙනසක් තියෙනවද? නැහැ. ඉතින් ඒක එච්චර එකක්ව තියෙද්දි අපි ප්‍රශ්න කෝටියක් හදනවා. ඒ කියන්නේ අපි රිට්‍රීට් ආවේ නැතුව ගෙදර හිටියත් කමක් නැහැ. ගාලල්ලා ඉන්නේ නැත්තම් උඟා කොඳයි. <laughs> ලබන අවුරුද්දේ ලියා ගන්න මේ මේ කවුද අමරණත් නම අයින් කළා දාන්න. නල්ලා බර අවුරුද්දේ ඉන්නේ. ඉතින් ඒක නිසා මේ එකම දෙයකින් අපි 100ක් හිටියොත් දවස් 10ක් આવොත් එකම හුස්මෙන් ප්‍රශ්න 100ක් දවස් 10ක් අහයි. ඒත් ඉවර නැහැ. කිසි කෙනෙකුට පේන්නේ මේ හුස්මක් කියන්නේ නිවනක්. ඕනේ නම් කාම ලෝක, ඕනනම් අපාය, ඕනනම් රූප ලෝක, ඕනනම් අරූප ලෝක. බලන හැටියටයි පේන්නේ. බුදුජානක කියන ඔක්කොටම සමාන අයිතිවාසිකමක් තියෙනවා. ඒ නිසා මේ එකක් අල්ලන්න එපා. එකක් ඇල්ලුවොත් අනිතෝ පේන්නේ නැහැ. ඔක්කොම තියා පේන්න පුදුම වේගිකේ වෙනස් වෙනවානේ මේක. ඉතින් අපි ධ්‍යාන හදාන, අර්පණ හදාගෙන, උපචාර හදාගෙන, භ්‍රම ලෝක හදාගෙන, දිව්‍ය ලෝක හදාන ඕක කොස්මොලොජි හදන්න පුළුවන්. අවුන අඩු කරලා ගියත් හැකි ඔක්කොම මේ වර්තමාන චිත්තක්ෂණයේ තියෙනවා නැත්නම් ඒක හුස්මක තියෙනවා. එතකොට කියනවා තීක්ෂණ බුද්ධිය නැත්නම් උග්ගටිතඤ්ඤ දැනුමක් තියෙනවා කියලා. එසම් පුළුවන් තරම් ගන්න එක හුස්මක් ඇතුළට සියල්ලම අරගන්න. එතකොට මයික්‍රෝ ලෙවල් එකෙන් වැඩේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕක මුළු භවයකට දාගන්න පුළුවන්. එහෙම කිව්වහම තේරෙනවද ප්‍රශ්නේ ප්‍රශ්නට උත්තර ලැබෙනවා කියලා හිතනවා? ද නැත්නම් තාම ප්‍රශ්න ඉතුරු. මොකද ස්වාමිනී භවයකට දාගන්න පුළුවන් කියන එකෙන් අර්ථය. ගෙදර ජීවිතේ, මෙහි ජීවිතේ, සක්මන් ජීවිතේ, පරියංක ජීවිතේ කියලා මේක විස්තර කරනවා කියන්නේ භවය තමයි. ඔය ගියත් හුස්ම හුස්මයි. අපි gedara ඉන්නකොට gedara කරන දේවල් සතියෙන් කරලා භාවනා කරන වෙලාවට භාවනා කරනවා නම් එච්චරයි. හුස්ම බලන්න. නහයට තියෙන්නේ නිවන හොයන්න ඉන්දියාව යන්න ඕනේ නැහැ. නිවන යන්න මෛත්‍රී බුදුහාන්කම් ඉන්න ඕනේ නැහැ. මේ නහයත්නේ තියෙන්නේ. ඔක පේන්නේ නැති කියන ප්‍රශ්නේ. වැඩක යෙදිලා ඉන්නකොට අපිට හුස්ම හුස්ම ගන්න එක වෙනසක් තියෙනවද බලන්න. නානකොට හුස්ම පැත්තක තියෙනවා. පොල් ගන්න තියෙනවා කියලා හුස්ම පැත්තක තියෙනවා. මට හාල් කරන්න තියෙනවා කියලා හුස්ම පැත්තක තියෙනවාද? හුස් ඔයගොල්ලෝ පැත්තක තියනවා කියලා හිතුවත් හුස්ම කවදාකවත් අපි පැත්තක තියන්නේ හුස්ම ඒ තරම් සීවිත කැපෙලා තියෙන. අපි මේකට නොසැලකීම තමයි සංසාරේ දුක. හුස්ම කවදාකවත් අයින් වෙන්නේ නැහැ. ඒක නිතරම අපිත් එක්ක ඉන්නවා. අපි ඒකත් එක්ක ඉන්න දන්නේ නැතිකම නිසා අපි নানা ආකාර ප්‍රශ්න අදාගන්නවා. බුද්ධජනන්ස අපිට අල්ලලා දීලා තියෙන්නේ recurrent object එකක්. නැවත නැවත ඇති වෙන නොමිලේ ලැබෙන මධ්‍යස්ථ ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. ඔය ලකුණු හතර gedara හිටියයි කියලා මෙහි කියලා වෙනසක් නැහැ. සක්මන් කෙරුව පරියන් හිටියයි කියලා වෙනසක් නැහැ. ස්වාමීනි දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි gedara වැඩක් කරනකොට අපි ගොඩක් වෙලාවට ඒ වැඩේටනේ අවධානය යොමු කරන්නේ හුස්මට නෙමෙයිනේ. ඒක වැරදිද එතකොට? ඒක වැරද්දක් නෑ. නමුත් Tamanne පුළුවන් මේ වැඩේ කරන ගමනුත් වරින් වර හුස්ම ගන්නවාද කියලා බලවුවට ඇද්ද දෝෂේ මොකක්ද? එහෙමනම් පේනවා. ඒක තමයි. එතකොට දුරදි කියන්නේ නැහැ. එතකොට කෙලස් වැවෙන්නේ නැහැ. නිතරම මතක තියාගන්න ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක. අදිතියක් වුණොත් කොහෙද යන්නේ කියලා. ඒක අමතක කරන්න එපා. ඒක අමතක කරුවොත් මොකුත් නැහැ. ඔළුව පල්ලෙහාට කඳ උඩට දාගෙන කෙලින්ම අපායේ තමයි. ඉතින් මොන්නම කරදරයක් තියදී හරි හුස්ම නොගන්න වෙලාවක් තියෙනවා කියලා බලන්න. අම්මා මැරුණා, ඉස ගිනි ගත්තා, ගෙට ගිනි ගත්තා, ළමයා මැරුණා මොනවා කෙරුවත් හුස්ම ගන්නවනේ. ඒ වගේ මේ මොන මොන අමලියක තියෙන හුස්ම දිහා බලන්න පුළුවන්. මේ තරම්ම මේ සේෆ්ටි ස්විච් එක මෙතන තියේදී අපි මේ කරන්න බැරි දේවල් අල්ලගෙන ඔකද කියන්නේ මම උත්සාහ කරලා බලන්නම් සමහර අඩු ගානේ දැන්වත් එහෙමයි දැන් අපි එනම් වෙන කවුරු හරි මේ අනාරයෙන් අතක් ඉස්සෙනවා. සයින්ස් මම ඉස්සෙල්ලා. ඔව්. මෙතනින් එක ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න සමි. ඔව් ඔව් ඔව්. කරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සහ මේ මෙතෙන් බුද්ධිමත් ශ්‍රාවක පිරිසකින් අවසරයි මේක එල්ලීමක් මේක සංයුක්ත නිකායේ තියෙන්නේ තාපසත්කාර සංයුක්තය සංයුක්තය ඒක ගැන කියන්න ඒ කියන්නේ එතන පොඩි ගැටලුවක් තියෙනවා මේ ඔබ වහන්සේ මේ කරගෙන යන ධර්ම කටයුත්ත සහ මෙතෙක්කල් අප ශාසනය බිහි වෙච්ච ස්වාමින් වහන්සේලා සහ මේ කල්පයේ එහෙම නැත්නම් මේ අවසාන වසර කීපය තුළ බිහි වෙච්ච ස්වාමින් වහන්සේලා අපි දකිනවා මුලින්ම ශාසනයට එළඹෙන්නේ ඊටමත් මෛත්‍රියෙන් ඒකත් එක්ක මම හිතන්නේ මෙත්තානි සංසයක් හැටියට උන්ට ගොඩාක් ලාභ සත්කාර ප්‍රීති ප්‍රශංසා ලැබෙනවා. ඒක උන්වහන්සේලා මේ බ්‍රිස්බන් නගරයටත් පැමිණෙනවා පළවෙනි වතාවට. ඒ වෙපෙන්නකොට අපේ ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේලා ලෝක පුරා ගමන් කරනවා. ඊට පස්සේ අපි දැන් අපේ ප්‍රාර්ථනාවක් අපි හැම වෙලේම ඒන හැම ස්වාමීන් වහන්සේ නමකටම මතුමෛත්‍රී මේ නිර්වාණ සාන්තිය ලැබේවා මේ අපි අපි ඇත්තටම ක්‍රීති ප්‍රශංසා ගොඩාක් දෙනවා ඒකත් එක්ක අපි දැක්කා ස්වාමීන් වහන්සේලා ගොඩක් අතරමං වෙච්ච ගතියක් තියෙනවා. ඊට පස්සේ ශාසනයේ ඒ කරගෙන ආපු කාර්යභාරය කරගෙන යන්න බැරි වෙලා තියෙනවා. එතෙන්දී මම හිතන්නේ දෙපක්ෂයටම තියෙනවා මේ මේ ලාභ සත්කාර සංයුක්තයේ රහතන් වහන්සේලාට පවා අදාළ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මම දන්න විදියට එන්සම යෝජනා කරන ඔබ වහන්සේට ඔබ වහන්සේ මේ කරගෙන යන ධර්ම ප්‍රචාරක කටයුතු වැඩි දියුණු වෙන්න සහ අපේ ශාසනය රැක ගැනීම සඳහා ඒ ලාභ සත්කාර සංයුක්තය දේශනා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳ වෙයි කියලා එකක් ඔබ වහන්සේ ඊයේ ප්‍රකාශ කරා ඔබ වහන්සේ ධර්ම ධර්ම ප්‍රචාරය කරනකොට ඒකෙන් ගොඩක් ඉගෙන ගන්නවා කියලා මම හිතනවා ඒකත් ගොඩක් ලොකු දෙයක් වේවි කියලා ඒක පමණයි. කොනිසන්වන අපි පොතක් අච්චු ගහලා තියෙනවා ලාභ සත්කාර සම්මාන සිලෝක කියලා. කේමනන්ද ස්වාමීන් වහන්සේක ලිව්වේ ඉතින් ඒක පුදුමාකාර ඇස්බෙල්මේ තියාන තමයි යන්නේ. ඉතින් මං අහන්නේ ඒක නිසාද මහත්ය පැවිදි වෙන්නේ නැත්තේ දන්නේ නැහැ. එහෙම බය තියනද? පැවිදි වෙන්නේ නැති ප්‍රශ්නේ මං ඊළඟට කියනවා ස්වාමීන් වහන්සේ. මොකක් වෙලාට ඒ නිසා අමාරු පැවිදි වෙන්නේ නැහැ මේ ලාභ සත්කාර වැඩි වෙයි කියලා බය. වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ බය වෙන්න බා. ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙන ස්වාමීන් වහන්සේ දැන් මං වසර 10ක් විතර තිස්සේ මිත්‍ර පිටක ප්‍රයත්න කරනවා. දවසේ 2003-4 වගේ ඉඳලා ඔබ වහන්සේගේ ධර්ම වැඩසටහන් වල සහභාගී වෙලා මේ ඒ CD මගින් අය ඒවතරතුල් ලැබලා ඊට පස්සේ මේ ආනාපාන සතියට සතිය වඩන්න පුරුදු වෙනවා අවසානයේදී 2014 වගේ වෙනකොට සතර සතිපට්ඨානයෙන් වැඩිවීමට හැකියාවක් ලැබුණා ඊට පස්සේ එක් පහුගිය වසරේදී මේක ඇත්තටම දුක්ඛාර සත්‍යයට යොමු වෙච්ච ප්‍රශ්නයක් පහුගිය වසරේදී මම ඔය ෆ්ලූ එක හැදිලා දරුණු විදියට උණ රෝගයකටපත් වෙනවා. ඒ වෙද්දී ඊට ඊට ප්‍රථම මම හිතාගෙන හිටියා ආනාපාන සතියෙන් ඕනම දෙයක් මෙල්ල කරන්න පුළුවන් කියලා. එහෙම හැකියාවක් තිබුණා. නමුත් ඒ ඒ ෆ්ලූ එක ඇත්තටම සවින්නහස ඒකත් එක්ක ආව මට මේ මේ හිඹිරසාවක් වගේ එකක්. ඒකත් එක්ක ඒ ආනාපාන සතිය හරියට වඩා ගන්න බැරි වෙනවා. ඒ වෙලාව මම හිතන්නේ මට ඒ රාත්‍රී කිහිපයක් නිින්ද නැතුව ගත වෙනවා. ඒකත් එක්ක ඒක ටිකක් දරුණුවට හැදුනමට වුණ ඒකත් එක්ක මේ මේ කියන්නේ ආනාපාන සතිය වඩන්න බැරි වෙනවා සතර සතිපට්ඨානය වඩන්න බැරි වෙනවා. ඒ ධර්මය සම්පූර්ණයෙන්ම අමතක වෙන මොහොතක් වෙනවා. මේක ම වෙන්නේ නැති මං හිතන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ලෙඩවීම දුක්ඛාරය සත්‍යයක් කියලා. ඒ වෙලාවෙම බුදුහාමුදුරුවෝ කියනවා මේක වට තුනකින් කියන එක ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත යුතුයි කියලා මම හිතන්නේ මට ඒ වෙලාවේ අවබෝධ වුණා වෙන්න ඇති මේක දෙඩවීම දුකක් කියන එක එක නම් නම්බර 1 එතකන් ඒ නිසා තමයි මම හිතන්නේ මෙච්චර කලක් මේ සසරින් මේ මේ පැවිදි වෙන්න හිත ගිහිල්ලා නැත්තේ දෙවෙනි එක තමයි ඒ ඒ මට ඒ වෙලාවේ තව සැකයක්මත් වුණා මරණ මංචකයේදී මම හිතාගෙන හිටියා අපිට මේ වගේ ආනාපාන සතියෙන් අපේ අවසාන මොහොත මෙල්ල කරගන්න පුළුවන් වේවි. එහෙම නැත්නම් සතර සතිපට්ඨානෙ මෙල්ල කරගන්න පුළුවන් වේවි. එහෙම නැත්නම් සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වලින් මෙල්ල කරගන්න පුළුවන් වේවි. වෙලා යනවා ගොඩාක් වෙලා යනවා. මේක දැන් පැය 3 පැය කමාර 45ක් ගිහිල්ලා තියෙන කිට්ටියෙන් කියන්නේ. එහෙම සමන්නාස. ඒ ඒක කරගන්න බැරි වෙන්න හේතුව ඒ ආනාපාන සතියේට මේක මෙල්ල වෙන්නේ නැති හේතුව මොකක්ද කියලා තමයි දැනගන්න ඕනේ. ඒකට උත්තරයක් තියනවාද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා තමන් බඩන ලද සතිය තමන්ට පිහිට වෙන්නේ අසාධ්‍ය ලෙඩක් ආපු වෙලාවට කියලා. එතකන් ඒක තේරෙන්නේ එදාට තේරෙනවා කොච්චර පෙන්කෙලියත් ඒ වෙලාවේ බෑ. එතකොට මේ වෙලාවේ කොච්චර සානපාන සතියක් කොච්චර සතියක් වඩන්න ඕනද කොයි වෙලාවක හරි Tamanne තේරෙන මොන ලෙඩේ ආවත් අඩු ගන්න සති වඩ උත්සාහ කරනවා අඩු ගන්න කරන්න බැරි බව දන්නවයි කියලා මම හිතනවා ඒක තමයි හොඳම සතිය ඉතාමත්ම සත්‍ය අවස්ථාවක රෑ දෙක තුන නිින්ද නැති වෙලාවෙත් තියෙනවා මට ආනපන බෑ. මට ආනපන සතිය වඩන්න බෑ. ඒ මොකද අපි ඒ වෙලාවෙත් බලන්නේ සතිය වඩන්න. ඒක තමයි ශ්‍රේෂ්ඨම සතිය. ඒක මරණ මොහොතේ සත්‍යනවා. ඒසයි ඒක සතියේ දුර්ලභමක් හෝ පරාජයක් නෙවෙයි. මේක විශිෂ්ට ජයග්‍රහණයක්. මොන කලබලයක් ආවත් බලන්න මට සතිය වඩන්න පුළුවන් කියලා. ආයසරයක් ඉන්ෆ්ලුවන්සර් එකක් ඒ වාගේම ප්‍රාර්ථනා. එන්නේ එතකොට පුළුවන් වෙයි ඔයිට වැඩි ටිකක් ඉස්සරහට ගිහිල්ලා යන්න. මොකද බුද්ධ දේශනාවේ තියෙන්නේ උඹ වඩවන සත්‍ය උඹට පිහිට වෙන්නේ කවදාද අසාධ්‍ය ලෙඩක් ආපු වෙලාව. ඒ නිසා මේක වැරදිල්ලක් නෙවෙයි මේක හරියෑමට පෙරමග ලකුණක්. There are two there are there is an announcement. There's, there's a question. අවසරයි බන්තේ මම ඉස්සෙල්ලා අහන්න ගියේ අර මේ භාවනාදී වැටෙන අයගෙන් මමත් එක්කෙනෙක්. අර ඔබ වහන්සේ කිව්වා දේශනා කළ පද්‍ය පර්යංකේ අපි හිතියොත් ඒක හොඳ solid foundation එකක් එතනින් වැටෙන්නේ නැහැයි කියලා. අද මම notice කළා එතන බද්ද පර්යංකේ ඉඳද්දි අන්තිම මම හිතන විනාඩි 50ක් විතර යනකොට සම්පූර්ණයෙන්ම උඩුබැලි අතටම වැටුණා කියලා ඉවරලා. මුලින්ම වැටෙන්න ගියා මේක හරි ලස්සනට හෙමින් හෙමින් හෙමින් ඇවිලි වෙලා නිකන් පිවට් වෙලා හිටියා නිකන් සරණේරුවක් වගේ. ඊට පස්සේ මම ඒක අන්තිමටම යනකොට මම අත තියලා නවත්තලා ආපහු ඉඳගත්තා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට ආයිත් ගිහින් ඉවර වෙලා අච්චර වෙලා යන්නේ නැතුව ඊළඟට එකපාරටම නිකන් ඇන්ගල් එක අමුතු වෙලා වැටුණා. මම ඒ ඒක තමයි මට අහන්න තිබ්බ ප්‍රශ්නේ ඇත්තට කියන්න තිබුණ දේ. නමුත් දැන් අර අම්මා ඉස්සල්ලා කිව්වා මේ අපි ගෙදර දොරේ වැඩ කරනකොට අපි මොකක් හරි හිත කරදරයක් අමලියක් වුණාම ගෙදර යන්න තැනක් තියෙන්න ඕනක. එතකොට හැමතිස්සම හුස්ම විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ මට හිතුණා සමහරක් විට අපිට ඒ වගේ යන්න ෂේම භූමි කීපයක් තියෙනවා කියලා. මොකද මම ඒක එක්ස්පීරියන්ස් එකක් කියන්නම් මේ මෑතකදී දැන් මාස කිහිපයකට කලින් අතර මම මුහුදේ ගිලෙන්න ගියා. ඊට මාස ගාණක් යන ඊට මාස කීපයකට කලින් ඉඳලා මගේ භාවනාව හැමතිස්සම ඇවිල්ලා තිබුණේ ඇවිල්ලා නිකන් හුස්ම හිර වෙලා ගිලෙන්න යනවා ගිලෙන්න යනවා වගේ තැනක හිර වෙලා ඉන්න හුස්ම කෙටි වෙලා වගේ තැනක ඇවිල්ලා ඉන්නවා ඊට පස්සේ මම අර බය වෙන පාරට ආයි දිග හුස්මක් අරගෙන ආපහු භාවනාව කරගෙන යනවා ඔතනින් මට පණ ගන්න බැරි වුණා නමුත් ඒක ඔහොම වෙලා ඉඳලා ඇත්තටම මුහුද ගිලෙන්න ගිය අවස්ථාවේදී මම මෙහෙම මම කරන්ට් එකකට මෙහෙම ඇදගෙන ගියා ඒ ගිහිල්ලා මට ආපහු එන්න බැරි වෙනකොට මම ඉස්සෙල්ලා හොඳටම පැනික් වුණා. පැනික් වෙලා බය වෙලා දැන් මොකද කරන්නේ මැරෙන්න යනවා කියලා හිතනකොට ඊට පස්සේ ටික ටික ටික ටික මට මගේ හાર્ට් බීට් එක වැඩි වෙනවා කියලා දැනුණා. මම එතකොට කෙලින්ම හිත එතනට අරගත්තා. අරගෙන නෑ මම දැන් කලබල වෙලා හරියන්නේ නෑ මම දැන් calm down වෙන්න ඕනේ සතිය පිහිටවන්න ඕනේ සතිය පිහිටවන්න ඕනේ කියලා නිකන් ඔළුවේ පිටිපස්සේ රෙකෝඩ් එකක් වගේ යන්න පටන් ගත්තා. එතකොට මම ටික ටික මේ බලාගෙන ඉන්නකොට මම දැක්ක හાર્ට් බීට් එක වැඩි වෙලා මගේ දැන් ඔක්කොම thoughts panic වෙච්ච ගතියක් දැක්කා. ඕක බලාගෙන ඉන්නවද ඔය අතරවාරේ මාව දැන් උඩ එනවා යට යනවා වතුර පෙවෙනවා ගිලෙනවා පීන ගන්න බෑ. ඊට පස්සේ ටික ටික ටික ටික ඒ අර heart beat එක ආපහු හෙමින් slow down ලා slow down වෙලා normal වුණා. panic mode එක නැති වෙලා ගිහිල්ලි වෙලා ඊට පස්සේ අන්තිමේදී තනකට ආවා නෑ දැන් ඒ දෙවනි සැරේ උඩ ගහුවට පස්සේ මම දැක්ක කිසිම මම හුඟක් දුර හිටියේ මේ මුහුදු වෙරළේ කවුරුත් නෑ ළඟ පාතක මාව බේරගන්න එන්න. ඒ වෙලාවේ තුන්වෙනි සැරයට යට ගියාම මගේ අර ජීවිත ආසාව අත ඇරුණා ස්වාමීන් වහන්සේ. ඒක මම හිතලා කරපු දෙයක් නෙමෙයි. මට දැන් there's no way of surviving this, no way of rescuing. මේ no rescue rather. මේ එහෙම්මම නෑ මම දැන් සතියෙන් මගේ මරණය දිහා බලන් ඉන්නවා කියන බොහොම මේ කාම් තැනකට ආව හිත. ඒතකොට දැන් හුස්ම දැන් මම හිතන්නේ ලංසල අන්තිම හුස්ම ටික වගේ තිබ්බේ. නිකන් දැන් තද වෙනවා තද වෙනවා දැන්න ආපහු චුට්ටක් පැනික් වේගෙන එනවා කියලා දකිනකොටම මම එතනට හිත අරගත්ත ගමන් ආ ඒක නැති වෙලා ගිහලා නෑ ඩෙත් එක බලන් ඉන්නවා ඩෙත් එක බලන් ඉන්නවා කියලා එතකොටම ආපහු තුන්වෙනි සැරේට මම උඩ ගහනකොට මම දැක ඈතින් සර්ෆර් කෙනෙක් එනවා එතකොට ආපහු අර ජීවත් වෙන්න ඕනේ කියන ආසාව හිතට ආවා. කොහොම හරි ඔළුව උඩ තියන් ඉඳලා ඉවරලා එයා ඇවිල්ලා මාව බේරගත්තා. ඒ බේරගෙන එතනින් යනකොට මට තේරුණා මම මේ පැනික් වෙලා ඒ කියන්නේ මේක මම මේ ඩ්‍රාමා ක්වීන් වැඩක්ද මේ ඇත්තටම මාව ගිලෙන්න ගියාද නැත්නම් මේ නිකම් පොඩි දෙයක් වෙන්න ගිහලා මම ඒක වවාගෙනද කියන ඒ රෙට්‍රොස්පෙක්ෂන් එකක් ඔලිව ගියා. එහෙම නැහැ ඒක තන මට හයියෙන් hina ගියා. ගිහිල් ඉවරලා නිකන් ඊට පස්සේ එක පාටම අර වැලි පාරක නිකන් බොරළු පාරක ගිහිල් ඉවරලා කාපට් රෝඩ් එකට දැම්මා වගේ මාර ශාන්තියක් හිතට දැනුණා. දැන් ඉලිවල ඒ අඩ නිකන් පොඩි ආතල් එකක් වගේ දවස් හතරක් විතර ඒක තිබුණා. නමුත් මට ඇත්තට කියන්න ඕනකම තිබුණේ කියන්නේ අපි හුස්ම ගන්න බැරිය දැන් ගිලෙන් යනකොට හුස්ම දිහා බලන්න බෑනේ බන්තේ. අපි එතකොට වතුර යනවානේ ලංගස් වලට. එතකොට ඒ වෙලාවට heart beat එක වගේ දෙයක් හෝ එක්ක මොකක් හරි ඇඟට තව තැන් තියෙනවා කියලා මට හිතුණා. ඒ අපේ ෂේම භූමි කියලා එකක් නෙමෙයි කියලා. ඔය කවුද ප්‍රශ්නකුත් අහලා තිබුණා මොකද්ද මේ ക്ഷേම භූමිය කියන්නේ මොකද්ද මේ pivotal point කියලා කියන්නේ බොඩි පෝස්චර් එකක් ගන්න පුළුවන් හුස්ම ගන්නත් පුළුවන්. ඇවිදිනවා නම් වම දකුණ ගන්නත් පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන හුස්ම ටික ඔය කෝගෙම අඩියම තියෙන හුස්ම නිසා. ඒ නිසා අපි මේ වෙලාවට එන එකක් ගන්නවා. ඒ වුණාට මේ වෙලාවේ මැරිලා ගියා නම් හොඳයි කියලා මට හිතෙනවා. මේ හොල්මන දැන් හිටියට පස්සේ අලි කචා. ඒ නිසා මේ වෙලාවේ අර ආවු ළමයි ගෑනු ළමයි දෙන්න දන්නේ නැහැ නේ කවුද කියලා. අන්න උන් දෙන්නට කියන්නේ එහෙම දැක්කහම යන්න අරින්න කියලා. ඒ ඒ වෙලාවේ මැරුණා නම් හරි. මොනවද කියන්න තියෙන්නේ announcement එක? Um, Amarnath uh, request all yogis to stay for a few minutes after the question and answer session. Uh, මම ඒක සිංහලෙනුත් කියන්නම්. සංවිධාන මණ්ඩලයේ නිවේදනයයි සියලුම යෝගී යෝගිනීන් අද ප්‍රශ්න උත්තර වැඩසටහනින් පසු විනාඩි කිහිපයක් මෙහි රැඳී සිටින්න. තෙරුවන් සරණයි අමරණා. තවත් අතක් උස්සනවා. විනාඩි දෙකයි ඔය කාලය සීමා කරන්න වෙනවා. ස්වාමීන් වහන්සේ මේ සතියෙන් වැඩ කරන අය හුස්ම සිඳීමෙන් පස්සේ වැඩ කරන එකයි ආය සතියෙන් සහ හුස්ම සිඳුනට පස්සේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් හුස්ම සිඳුනට පස්සේ අර එකක් ඔළුවේ බරගතිය ඒ ගතිය තියද්දි එහෙම වැඩ කරනකොටයි මොකද්ද වෙනස ඒ කියන්නේ පරියංකේද සක්මණේද එදිනදා වැඩවලද? එදිනදා වැඩවලට. ඒක යොදවා ගන්න පුළුවන් බැරිද? එදිනදා වැඩවලදී හුස්ම නැතුව කයෙහි දැනෙන ආතතියක්. දැන් මට එදිනදා වැඩ කරනකොට හුස්ම නොදැනෙන අවස්ථාව කියන්නේ මොකක්ද කියන්නේ? ඒක උඩ මට තේරෙනවා. දැන් මෙහෙම පුළුවන් ස්වාමීන් වහන්සේ මට පුළුවන් දැන් S2 අරගෙන හුස්ම කෙවල ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ එදිනදා වැඩ කරනකොට අපි හිතමු කෑම කනකොට කියමුකෝ. එහේ. ඔව්. ඒ අවස්ථාවෙම හිටියොත් මොකද වෙන්නේ? දැන් මම උදාහරණයක් ඉදිරියට දැන් මම නිදා ගන්න ඉස්සෙල්ලා S2 පියාගෙන හුස්ම ගෙවල ඉවර කරනකොට ඒ මට දැන් මේ ෆීලිං එක පුරුදු වෙලා ඔළුව බර ගතිය එනවා. මම හැමම නිදා ගන්නවා. ඒ වගේම දැන් මට සක්මන් කරනකොට වුණත් හුස්ම ගෙවල ඉවර කරන්න පුළුවන් S2 අරගෙන වුණත් මට ඒ ගතියෙන් සක්මන් කරන්න පුළුවන්. ඒ විදිහටම ඒක යොදා ගන්න පුළුවන්ද කියන එක මම අහන්න ඕනේ. ඒ වගේ දෙයක් එනකොට මම නැවත කියන්නේ සැකනම් ඔයගේ ප්‍රශ්නයක් අහනවා හුස්ම ටික දාන්න. සැක නැහැනේ යන්න අරින්න. එකෙන් ඇඩ්වාන්ටේජ් එකක් තියනවද සතියින් ඉන්නකට වැඩිය නේද? සතියෙන් නෙවෙයි මේ සැක කිරීමේ තියෙන නපුර නැතිනවා. අපි මේ ජීවිතේ හිර වෙලා තියෙන සැකේට. අපිට නිවන් යන්න බැරි මොකක්වත් නිසා නෙවෙයි සැකේ නිසා. හැමදේම අහනවා මේක වෙන්න පුළුවන්ද ඒක වෙන්න පුළුවන්ද මේක වෙන්න පුළුවන්ද සමතේද විපස්සනාද ඉස්සරහටද පස්සටද ඔය සැකේ නැත්තම් ඔය මෙච්චර දික්කසාද හිටින එකක් නැහැ ලෝකේ අඩු ගන්න භයානක දෙයක් මොකද සැකේට කිසිම හේතුවක් ඕනේ අනිත් හැම එකටම ආසන්න හේතුවක් තියෙනවා මේ සැකේ සැක නැතුව ජීවත් වෙනවා නම් එච්ච ඊට වැඩිය කුරුළු ලෝකයක් මට පේන්නේ නැහැ මොන්නම දෙයක් අසැක කරන්න එපා සැක නම් විතරක් මූල කර්මත්තාන්ට හිත දාන්න ඒක තමයි මම දිගටම නඩත්තු කරපු ප්‍රකාශය. සියලු දෙනාටම තෙරුවන් සරණයි.